තස්ස ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරතෝ ධම්මානුප ධම්මාරම්මනතෝ ආඋපජ්ජති කායස්ස පරිලාහෝ චේතසෝ ආලීනත්තං බහිද්ධාවා චිත්තං වික්ඛපති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ බික්කුණු පස්ස සූත්‍රය ඉදිරින් තියාගෙන මීට කලින් දේශනා හතකට සම්බන්ධ වෙලා තියෙනවා. අද අපි කලින් කියපු විදිහට අද සැප්තැම්බර් මාසේ 16 වෙනිදා වෙනකොට 8 වෙනි දේශනාවට මුල පුරනවා. ඉතින් මේ වෙනකොට කවුරුත් වගේ ඒ සූත්‍රයත් ඒ සූත්‍රේලා ਸਰවචනාන්තේ අපට විස්තර කරන පණිවිඩයත් සෑහෙන දුරට සූත්‍රමේ වශයෙන් හෝ දැනගෙන තියෙනවා. සමහර ඇත්තෝ උත්සාහ කරනවා ඒක හිතින් දරා ගන්න නැත්නම් හිතේ පදියම් කර ගන්න එහෙම නැත්නම් ධාරණය කර ගන්න තව සමහරක් පිරිසක් එසේ ධාරණය කරගත්තා වූ මේ කාරණාව භාවනා වශයෙන් අත්දකින්න උත්සාහ කරනවා ඉතින් ඒතිෙදි අපි මේ තව ඉදිරියට මේ සූත්‍රයේ තියෙන විස්තර ඉදිරිපත් කරන්නේ මේ විදිහට තනවා වඩාගෙන ආපු ඒ අදහස සතිපට්ඨානේ ජීවන පවුණු කිරීම සම්බන්ධ අදහස ධර්මානුපස්සනාවට සම්බන්ධ කරලා තව ටිකක් ඒකම නැවත නැවත පරිප්පුවේ දාලා ගන්නවා වගේ පිරිසුදු කරගන්නයි. ඒ නිසා අද පටන් ගන්න හදන මේ ධර්මානුපස්සනා කතාවට මෙතෙක් අපි ගොඩනගාගෙන ආපු මේ පසුබිම එහෙම නැත්නම් ඒ පාදම බොහොම වැදගත් වෙනවා. අපි ඊයේ සාකච්ඡා කළා යම් කිසි කෙනෙක් චිත්තානුපස්සනාවේලා භාවනාවේදී ඇති වෙන මේ කායික මානසික දෙවිලි තැවිලි ගති කය හිත පස්ස ගන්න ගති එහෙම නැත්නම් ඒ නිසාම විවිධාකාර බාහිර අරමුණු දිගේ හිත පැනලා යන්න හදන ගති භාවනාවට සම්බන්ධ වෙන හැටි. ඉතින් ඒ චිත්තානුපස්සනාවට එනකොට ඒ මට්ටමට එනකොට ඉතින් යෝගාවචරය කායනුපස්සනාව හරහා අපි කිව්වොත් ආනපාන සතිය හරහා කියලා ශායන සතියක් වඩ아가න ඊට පස්සේ යම් ප්‍රමාණයකට වේදනා විජයක් ඇති කරගෙන වේදනාව යම් ප්‍රමාණයක තියෙද්දි හෝ එහෙම නැත්නම් මේ වේදනාවල් යටපත් කරගෙන හෝ භවනා දිගට ගෙනියන්න ඕනේ ඒක නැතුව ඉස්සරහට යන්න බෑ කියන එක තේරුම් ගන්නයි තියෙන්නේ මේ දෙකට අපි කියනවා විතක්ක විජේ සහ වේදනා විජේ කියලා. විතක්ක විජේ කියලා කියන්නේ හිතට පැන නගින নানা ආකාර විතක්ක. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඉතින් යෝගාවචරයා හිතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒවා 100ක් නතර වෙනකන් ඉන්න කියලා එයා තීරුම් ගන්න වෙනවා. ඒක යන්න පුළුවන් ගමනක් නෙවෙයි. අපිට කරන්න වෙන්නේ යම් ප්‍රමාණයක් විතක්ක තියෙද්දිම ඒ විතක් වලින් බාධා නැතිනම් සතිය නඩත්තු කරන්න පුළුවන් අස්සේ මුල්ලෙන් දාගෙන රින්ගගෙන අනේකයි එතකොට ඒ යෝගාවචරය විතක්ක පිළිබඳ සැලෙන ගතිය විතක්ක පිළිබඳව අපත්‍ය ගතිය නුරුස්නා ගතිය අයින් කරගෙන ඒක දිවිච්චාවයි මම ආනාපානෙත් එක්ක ඉන්නවා කියලා විතක්ක විජේ කරනවා ඊට පස්සේ වේදනාව මත වෙනකොට හුඟක් වෙලාට යෝගාවචරයක් හිපෙනවා එහෙම නැත්නම් යෝගාචර අපේක්ෂා කරනවා මේ භාවනාවේදී වේදනා සියල්ල නැති වෙන්න ඕනේ කියලා. නමුත් ඒ වෙනුවට සතිපට්ඨානයේදී විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී වෙන්නේ ටික ටික එන වේදනාව වලට නැවත නැවත මුහුණ දීමෙන් නුරුස්නා ගති නොපෑමෙන් හිත පස්සට ගියත් තන වඩාගෙන ඉදිරියට යෑමෙන් নানা ප්‍රකාර අරමුණු දිගේ හිත වල්මත් වෙන්න උත්සාහ කරද්දිත් ඒ බව දැනගෙන නැවත නැවත අරමුණේ තැබීමෙන් වෙලාවට මතුවෙන කාය පරිලාහ චිත්ත පරිලාහ එහෙම නැත්නම් කායේ ඇති වෙන දැවිලි දැවිලි ගති තියෙද්දි මේ වේදනාවත් එක්ක පොඩ්ඩක් මුණට මුණ දාලා ඉන්නකොට සෑහෙන පිරිසකට ඔක්කොටම නම් කියන්න බෑ උඟ දෙනෙක් එක පරදිනවා සෑහෙන පිරිසකට තේරෙනවා මේ වේදනාවට උඹස් බයක් තියෙන්නේ ඒකට හරියට මුණ දුන්නොත් සමහර වෙලාවල් වලට ඉස්සරහට යන්න පුළුවන් ඒකට වෙන භාවනාවෙන් තුර උපක්‍රමයක් නැහැ අපි මේ භාවනාව හොඳ වාතයෙන් හදන කොට එක වාඩි වෙලා හිටියත් රටින් ගෙනාවු පුටුවක වාඩි වෙලා හිටියත් බුදියාගෙන හිටියත් මේ වේදනාව වෙනවා. ඒක ඉරියව් මාරු කිරීමෙන් කොට මාරු කිරීම පය බර වායට පිටි කරහා බේත් බඳිනා වගේ වැඩක්. ඔය මොළේදී ඒකට ඉඩ දෙනවා යෝගාවචරයට. ඊටක් තේරුම් අර ගන්නවා ඔය ගොරෝණ තරමට වහින්නේ නැහැ. ඒ ඒ වේදනාව ඉච්චර චෝදනා කරන දෙයක් නෑ මේක වේදනාව යම් ප්‍රමාණයක දීදී සතිය පවත්වා ගන්න පුළුවන්. වේදනා යම් ප්‍රමාණයක තියෙද්දී ආනපන බලන්න පුළුවන්. වේදනා යම් ප්‍රමාණයක් තියෙද්දී මම දැන් මෙතන විඳින්මින් ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. එතකොට අර වේදනාවත් එක්ක උරුට්ටු වෙන ගතිය, නුරුස්නා ගතිය අඩු වෙලා ඒ වේදනාවේ විඳින ගතිය, වේදනාව වින්දනය උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, මිරිකනවා, අනිනවා, කපනවා, කොටනවා, පුච්චනවා කියලා මේ ගති පහළ වෙනකොට කායනුපසනාවෙන් මතු කරගත්ත ධාතු මනසිකාරය ආර වෙන මොකක්වත් නැහැ වේදනාව. කුණුසම නිසා පිච්චෙන ගති පහළ වෙනවා, සීතල ගති, තෙල් තෙරපෙන ගති, චලන ගති, ඒව තමයි වේදනාව කියලා කියන්නේ. ඉතින් ඒවා විඳීම් ස්වරූපයෙන් බලනකොට යම් ප්‍රමාණයක වේදනාව තියේදී අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. සතිය පවත්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනපන පවත්වා ගන්න පුළුවන් කියලා වේදනාව විජය කියලා කියන්නේ වේදනාව නැති කිරීම නෙවෙයි. යම් ප්‍රමාණයක වේදනා තියෙදී අපිට ගමන යන්න පුළුවන් කියලා හැකි සංඥාව ගත්ත ගමන් අනිත් දවසේ ඊට වඩා ටිකක් ලොකු වේදනාවක් තියෙදිත් ওই ගමන යන්න පුළුවන්. ඊට පස්සේ ඊටත් වැඩි ලොකු වේදනාවක් තියෙදී මේ ගමන යන්න පුළුවන්. අන්නේ දෙක පන්නපු කෙනාට තමයි කාය මේ විතක්ක විජය සහ වේදනා විජය කියන විදිහට මේ දෙක පිළිබඳව සුද්ධ தත්ත බලාපොරොත්තු වෙන කෙනාට කවදාකවත් ගමනක් නැහැ. මේ මනස හැමදාම අඳ අලියෙක් කැලේකින් ගන්න හදනවා වගේ හැන යන තර හැප්පෙනවා. නමුත් ඇස්සල්ලා හොඳට බලන්නකොත් මේ කැලේ තමයි ඉන්නේ කියලා මගහරවගෙන යන්න පුළුවන්. මේ මේ කැලේ තියෙන ඉඩ. ආන්නේ වගේ වේදනා විජේ විතක්ක විජේ ප්‍රායෝගිකව දැනගෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් බේරගත්ත කෙනාට පමණයි ඉස්පාසුවේ ටික වේලාවක් මේ චිත්තානුපස්සනාවේ ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට යට තේරෙනවා මේ විතක්ක කියලා කාම විතක්ක දුරු කරගෙන හිටියත් ව්‍යාපාද විතක්ක දුරු කරගෙන හිටියත් විහිංසා විතක්ක දුරු කරගෙන හිටියත් ඒ හිතේ ආයේ කාමච්ඡන්ද පහළ වෙන්නේ නැහැයි කියලා සාති කියන්නේ. ඒ චේති තිති සරාගං වචිත්තං සරාගහිත පහළ වෙනවා සරාගං වචිත්තන්ති පජානාති. එතකොට මෙන්න මගේ හිතේ රාග හිතක් පහළ වුණා, ආසහිතක් පහළ වුණා, කැමැති හිතක් පහළ වුණා, ලෝභ හිතක් පහළ වුණා, ඡන්ද හිතක් පහළ වුණා කියලා තේරෙනවා. එතකොට යාට තේරෙනවා දැන් මේක ਸਰවචනංශ අපිට කියලා තියෙනවා සරාග හිතක් විදිහට අඳුරගන්න. එතකොට ඒකේ අනිත් පැත්තේ හේවණල තමයි විතරාගං වාචිත්තං විතරාගං චිත්තං චපජානාති. එතකොට යාට තේරුම් ගන්න වෙනවා මේක නැති වෙලාව සරාග හිත නැති වෙලාව විතරාග හිත. ඒක කවදාකවත් අපි හිතලා නැහැ. හිතන්න වෙලාවක් නැහැ. මේ ළඟදී ඔය භවනා පිළිබඳව පරිශන කරනකොට බටේර වෛද්‍යවරුත් නැත්නම් බටේර විද්‍යාඥයොත් ස්නායු විද්‍යා පිළිබඳව එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව නැත්නම් මානසික වෛද්‍ය පිළිබඳව දලයි ලාමතුමා හම්බ වෙච්ච වෙලාවේ දලයි ලාමතුමාට පෙන්ලා තිබුණා මේ මේ මානසික රෝග තියෙනකොට මෙන්න මේ විදිහේ චිත්ත තරංග කම්පන තරංග යනවායි කියලා. ඒතකොට දලයි ලාමතුමා අහලා තිබුණා කවදාකවත් මේ සමත භාවනා කරපු විපස්සනා භාවනා කරපු බුද්ධානුස්සති කරපු මෛත්‍රී භාවනා කරපු කෙනෙක්ගේ කොහොමද තරංග කියලා. අර මිනිස්සු හොල්මන්. කවදාකවත් බටහිර ඒ යන්ත්‍රයකට මේ වගේ භාවනා කරපු කෙනෙක් දාලා නැහැ. මැෂින් එකත් නිවන් දකින්න ඒක දකිනකොට. ඒ මැෂින් එක හදලා තියෙනෙත් පිස්සෙක්, දාලා තියෙනෙත් පිස්සෝ, පිස්සු ගැන විස්තර හොයන්නෙත් පිස්සෝ. දලලම තුමා කියලා තියුණා හොඳ භාවනා කරන කෙනෙක් දාලා බලන්නේ කියලා. දාලා බැලුවට පස්සේ කවදාකවත් නැති විදිහේ අමර චිත්ත තරංග මේකවල දැක්කට පස්සේ ගෙනල්ලා තලලමතුරට පෙන්නනවා. ඒකල කියනවා අපේ වෛද්‍ය විද්‍යාවෙම විශේෂයෙන්ම බටහිර මානසික විද්‍යාවේ සෞඛ්‍ය සම්පන්න මනස කියන එක කවදාකවත් අර්ථකථනය කරන්න කරන්න බෑ. කරන්න සුදුස්සෙක් නෑ. ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. ওই Nobel Prize අනම්මනම් කොයි එක තිබ්බත් එක්කෙනෙකුට ඔක්කත් දිවන කියන එක තේරෙන්නෙත් නෑ, දිරවන්නෙත් නෑ, අහලත් නෑ දැක්කත් වෛර කරනවා. එහෙම මිනිස්සෙක් හතන දේවල් වල මිච්ඡා දිට්ඨියෙන් හදන දේවල් මිච්ඡා සංකල්ප දෙකේ හදන දේවල් වලට දලලමතුමා වගේ කෙනෙක් කිව්වේ නැත්නම් සෞඛ්‍ය සම්පන්න මිනිස්සුෙක් දාලා කොහොමද චිත්ත තරංග වැඩ කරන්නේ කියලා හිතන්නත් බෑ. ඉතින් ඒගොල්ලෝ කිය පිළිඅරගෙන තිබුණා අපිට අපේ හිතේ හොඳ පැත්ත බලන්න හිතෙන්නෙම නෑ පේන්නෙම සරාගම් හිත බලන්න විතරයි මීතරක තියෙන්නේ විතරාගම් හිත බලන එක හිතලවත් නෑ දන්නේත් නෑ ඒ නිසා සරාගහිත අඳුනගත්ත කෙනාට හිතේ රාගය තිබිලා ඒකට ලැජ්ජා හිතෙනවා. ඒක බොහොම නිඳිතයි. තත්ත්වෙ කෙලෙනවා. නමුත් ඒක හඳුනගත්ත කෙනාට විතරක් කියන්නේ මේක නැති හිත. තරහගම් හිත නැත්තම් විතරාග හිත. විතරාග මහා බුදුරජාණන් වහන්සේ කියලා අපි බුදුරජාණන් වහන්සේට වඳිනවා. නමුත් මේ විතරාග හිත අපි ළඟ කොච්චර දෝ පහළ වෙනවා. අපි කොච්චර රාගයත් එක්ක තරාග හිතත් එක්ක ගැටෙනවද කියනවනම් විතරාග හිතක් තියෙනවද කියලා අඳුර ගන්නවත් අපිට වෙලාවක් නැහැ. හරියට බයිටට මේ මානසික වෛද්‍යවරයෙකුට නිරෝගී මනසක් කියන එක අර්ථකථනයේ පොතකවත් නැහැ. දෙන්න බෑ. දෙන්න ඒගොල්ලන්ගේ පදනමක් නැහැ. ඒ වගේ තමයි යෝගාවචරය ඉස්ලාම දවසක තේරුම් ගත්තොත් මේ රාගහිත ගොමවලක් වගේ කක්ක ගොඩක් වගේ අසුචියක් වගේ තිබුණට ඊ ගාව චිත්තක්ෂණේ විතරාග වෙන්න පුළුවන්. ආන්න ඒක දකපු දවසේ තේරෙනවා මේ හිතට නෑ මෙහෙම කියමු. මේ හිතවිල්ලකට හිත 100ට 100ක් කෙලසන්න බෑ. කවදාකවත් බෑ. යෝගාවචරයට ඒකට තව නිදර්ශනයක් තමයි අන්තිම සරාගහිත තිබුණත් මම දැන් ඉන්නේ සරාගහිත කියලා දැනගන්න පුළුවන් සතියට ඉඩක් හිතේ තියෙනවා. රාගයෙන් රත් වෙලා මත් වෙලා එහෙම නැත්නම් විකාර වෙලා ගියොත් විතරක් අපිට කියාගේ මනසට දිහි විකල් වෙලා රාගරත්ත වෙලා සිහි පාත්තන්න බෑ කියලා. ඔත් යෝගාවචරයට හම් වෙන අවස්ථාවක් Tamanට තරම් නොවන තද්ද බල රාගයක් ඇවිල්ලා සරාග හිත පහළ වෙලා යෝගාවචරයට හොඳට තේරෙනවා මම මේ සුදු ඇඳගෙන හිටියට බාපණයක් දාන හිටියට වැලිම ලෝක හිටියට බාහ යෝගාවචරණ අතර හිටියට මගේ හිත රාගෙන් රත් වෙලා. රාගෙන් තෙත් වෙලා ඉන්නේ. ඉතින් ඒක යෝගාවචරයට තරම් නැහැ. නමුත් යෝගාවචරය ඒතර දැනගන්න සරාග හිත කියන්නේ මේකට කියලා. ඒත් එක්ක මෙයාට හම්බෙන ලාභේ තමයි මේ සරාග හිත නැති හිත විතරාග හිත කියලා අඳපගන්න. ඒක මනුස්ස ජීවිතයේ අගේ කිරීමක්. අපි නොතරම් වූ රාග හිතක් අපිට දැවෙන්න දැනගත්තට අපේ ජීවිතේ කවදාකවත් අපි විතරාගී හිතක් විතරාගී වෙලාවේදී දැනගෙන ඒක හඳුනන්නේ විතරාගේ හිත හරි කම්මැලි. විතරාගේ හිත හරි නිදිමතයි. විතරාගේ හිත හරි ඒකාකාරයි. විතරාගේ හිත හරි පාළුයි. විතරාගේ හිත හරි මුස්පෙන්තුයි. විතරාගේ හිත මහ කාලකණ්ණි. ඒ නිසා ඒක දකින්නට අපිට වෙන්නේ පාළු ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතියක්, කාලකණ්ණි ගතියක්, නෝන්ජල් ගතියක්. ඒ නිසා අපි කවදාකවත් බුදුහාමුදුරන් අඳුරන මේ විතරාගේ හිත අඳුරන්න අපි ලං කන්නාඩියක් නැහැ. අපි ඒක අඳුරන්නේ කම්මැලිකමක් විදියට. නමුත් රාග හිත අඳුරගත්ත මිනිස්සේ ධර්මානුකූලව ආඩ පේන රාගහිත හිතේ පවතින්නේ රාග හිතවිල්ල දශමයකවත් කාලෙක නෙවෙයි. ඊටු 99.99ක්ම තියෙන විිත රාගිනවලට අඳුරන්නේ නැහැ. ඊට පස්සේ ද්වේෂ හිත පහළ වෙනවා. ඒලාට පුප්පුරන කන්‍යම් මරණ්‍යම් කියාගෙන රණ්ඩු කරනවා. ඒක ආපහුම ලැජ්ජයි. ඒක ආපහු වටින්නේ නැහැ. සංඝයාට ආවට වටින්නේ නැහැ. යෝගාවචරයට ආවට වටින්නේ නැහැ. අබෞද්ධයට ආවට වටින්නේ නැහැ. සතෙකුට ආවට වටින්නේ නැහැ. එයා පුච්චනවා. නමුත් ඒක හොඳටම අඳුරගෙන මේ තමයි ද්වේෂහිත සදෝසහිත මේක නැති වෙලාව බීත දෝසහිත ඒක අඳුනා ගන්න නම් සාපේක්ෂතා නීතියට අනුව සදෝසහිත ආපිලාදී සදෝසහිත කියලා ඒක හොඳට දැනගෙන බලන්න හිටියොත් ඒක නැති වෙලාව විත විත දෝසහිත මේකේ ලස්සන පැත්තක් තියෙනවා. මම තව ටිකක් කියලා ඒක කියලා දෙන්නම්. ඊට පස්සේ මොහේ හිතේනවා නිදිමතයි මේ බලාගෙන හිටියට බන තේරෙන්නෙත් නැහැ මේ කියනවා තේරෙන්නෙත් නැහැ. හිත සම්මෝහයටපත් වෙලා අන්ධබන්ද වෙලා අංජබජල් කියලා කියන්නේ ඔළුව ක්‍රේල් වෙලයි කියලා කියන්නේ. ඔළුව නේ මොලේ ක්‍රේල් වෙලයි කියලා කොල්ලෝ දෙ මේ කාලේ වචනයක් කියනවා. තවත් තියෙන හොඳ වචන ටිකක් මේ අංජබජල් කියලා වචනයක් තියෙනවා. මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒකෝර තමයි තේරෙනවා මේ ලස්සනට ඔක්කොටම තේරෙනවා මට තේරෙන්නේ නැහැ. හරි. මේක තමයි මෝහිත කියලා කියන්නේ. ඒකෝට තමාරලාට යාටම තේරෙනවා මේ මෝහේ නැති වෙලාවක් තියෙනවා මම දන්න යම් යම් වැඩවලට මට හොඳට තේරෙනවා. ඒක වීත මෝහිත. එතකොට යමෙක් අඳුරගත්තොත් වීත රාගයේ හිත, වීත දෝෂයේ හිත, වීත මෝහයේ හිත රාග දෝෂ වශයෙන් තුනක් තිබුණාට වීත මෝහ, වීත දෝෂ, වීත මෝහ, වීත රාග තුනම එකයි. කෙලස් නැති වෙච්ච ගමන් හිත එකයි. කෙලෙස් වලින් තමයි වර්ණ ගන්නෙන්නේ. අපි අඳුරන්නේ වර්ණ ගන්නෙච්ච හිත විතරයි. නිර්වර්ණ වෙච්ච හිතට විරාග හිත කියලා කියනවා. විරංජනේ වෙච්ච හිත කියන එක නීරසයි අපිට. ඒක හරි කම්මැලි අපට. කවදාකවත් මුණට මුණ දීලා මේ රාගේ නැති අවස්ථාවක් කියලා අපිට කියන්න දැනුමක් නැහැ. ඒ මොකද ඒ තරම් ඒක පහළ ගතියක්, කම්මැලි ගතියක්, කාලකන්ණි ගතියක් කියලා ඒක දුරු කරලා තියෙනවා. ඊට පස්සේ රාගයක් ආවට පස්සේ ඉතින් එහෙදුණා, මේදුණා, කේන්දර බලනවා, අංජනංගිලි අරිනවා, වස්කවි කියනවා, සෙත්කවි කියනවා නටනවා. නිසා කොයි වෙලාවක හරි සරාගහිත, සමෝහිත, සදෝසිත අඳුනගෙන ඒක තිබුණයි කියලා ලැජ්ජයි තමයි. තරම් වෙන්නේ නැහැ තමයි. මොකද මේක අඳුරන්නේ නැතුව විිත දෝෂිත අඳුරන්න බෑ. විිත මෝහිත අඳුරන්න බෑ. විිත රාගහිත අඳුරන්න බෑ. ඒ නිසා මේ කෙලසිච්ච හිත කෙලසිච්ච හිත වශයෙන් දැනගන්න වෙලාවේදී හිත පස්ස ගන්නවා තමයි. හිත හැංගි ගන්නවා තමයි. ඒ වෙලාවට හිත පිටපණින්න හදනවා තමයි. නමුත් මේක දන්නේ නැති වුණොත් අපිට ඒක නැති හිත අල්ලන්න බෑ. මෙන්න මේ කට තුන පන්නනවයි කියන එක සදාචාරවාදියර කවදාකවත් කරන්න බෑ. මගේ හිතට රාගය නොවේවා කියලා හිතන සදාචාරවාදියට කරන්න බෑ. රාගය එන්නේ හේතුඵල ඇතුව. එන රාගය ආවට පස්සේ යෝගාවචර ගන්නේ මේක රාගහිත. මේක නැති එක විතරාගහිත. මේක දෝෂහිත, සදෝෂහිත. මේක දෝෂ නැති එක. මේක මෝහයහිත. මේක මෝහ නැති හිත කියලා හඳුනාගත්තට පස්සේ ඒ සර විිත රෝග, විිත දෝෂ, විිත මෝහිත කියන්නේ තමයි බුදුහාමුදුරුවෝ. කෙලසිච්ච හිත තමයි පෘ탁 දැනගතිය. මේ එක මිනිස්යාගේ බඩ ඇතුලේ, බොක් ඇතුලේ, ඔළුව ඇතුලේ, මොළේ ඇතුලේ, එහෙම නැත්නම් අපි කියනවා හිත ඇතුලේ මේ දෙන්නම ඉන්නවා. ඒ දෙන්නයි කවදාකවත් රණ්ඩුවක් නැහැ. කවදාකවත් මේ මේ රාග හිත ඇවිල්ලා ඊගා චිත්තක්ෂණේ විතර රාග හිත එන්න පුළුවන් කිසිම ගැටමක් එන්නේ නැහැ. හිතන්න බෑ. සදාචාරවාදයට හිතන්න බෑ. යා කියන්නේ රාග චරිත හැමදාම රාග චරිත කියලා හිතනවා. දෝෂ චරිත හැමදාම දෝෂ චරිත කියලා හිතනවා. මෝහ චරිත මෝඩයා මෝඩයමයි කියලා හිතනවා. ඒ නිසා මේ මෑතකදී පරිශනණය කරලා තියෙනවා. <clears throat> ග්‍රීක ඉතිහාසයේ ගැන සාකච්ඡා කරලා <clears throat> ග්‍රීසියේ මුල්ම ඉතිහාසයේ නැත්තම් දර්ශනවාදයේ ඇති කරපු ඒ සොක්‍රටිස් පඬිවරයා එවකට හිටපු වාලෙක් වාල් වෙලඳාමට අහුවෙච්ච වාලෙක් එක කතා කරන ජවනිකාවක් හිතර ගන්නයි කියලා. සොක්‍රටිස්ගේ වාලගේ කිසිම වෙනසක් නැහැ දැනුවේ. මොනම වෙනසක්වත් නැහැ. 99.98ක් යනකන් සමානයි. ඔයාලට තියෙන්නේ Taman ඇති දේ ප්‍රකාශ කරන්න දන්නේ සොක්‍රටිස්ට හරියට කියලාගේ මේකට ප්‍රකාශ කරන්න බෑ මට ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක කියන්න පුළුවන් නිසා අපි සොක්‍රටිස් දැනුවතින් ඉහළම කෙලවරේ තිබ්බා වාල අන්තිම මැට්ට වශයෙන් තිබ්බා දෙන්නගේ ඥානගත තියෙන ශක්තිය අනුව බලනකොට 99.98ක් සමානයි. අර පුංචි ටිකට මේකට කොච්චර පහත් කළ සලකනවාද? මේ දෙකේ දශම බිඳුවයි දෙකේ වෙනසට සොක්‍රටිස්ට කොච්චර උතුම් කළ සලකනවාද? එක මිනිහෙක්ගේ මනස ඇතුළත සොක්‍රටිස්නුත් ඉන්නවා, වහලත් ඉන්නවා. සමෝහිත ආවට පස්සේ අපි වාලා. වීජ දෝෂිත ආවට පස්සේ අපි සොක්‍රටිස් වෙනවා. මේ සොක්‍රටිස් අපි මල් පහම් පුදනවා. වාලට කියනවා ඒක අතවැසියා එක 16 එක බත් බැලයා එක වාලා. මේ දෙක වෙන් කරගත්ත දවසේ මොන්න තරම් වෙනසක් වෙනවද කියලා. ඉතින් මේ දෙකට රාග හිතට බය මිනිහට දෝෂ හිතට බය මිනිහට මොහේච බය වෙනට කවදාකවත් මේක බැතක් අරගෙන මේ පිට කාටුව මේ කාටුව මේ බැත කියලා වෙන් කිරුවගේ වෙන් කරන්න බෑනේ. ගොයන් නෙලාගත්තට අසන් නෙලාගත්තට උලං කරලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා වෙන් කරන්න බැරි නම් කවදා කරන්න බෑ. ඒ නිසා ඒක ගරලා ඒක වෙන් කරගන්නවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දීපු න්‍යාය පත්‍රයේ එකක්වත් නැති කෙනෙක් මේ සබෙත් නැහැ ලෝකෙත් නැහැ. ඔක්කොම ගාව තියෙනවා මේක පොඩ්ඩක් වෙන් කරගන්න එක. අන්න එතකොට මේ රාග ద్వේෂ මොහ කියන හිත පිළිබඳව චිත්තානුපස්සනාවේ ගත කරනකොට එයා රාග හිතට කැත කරන්නේ හෝ විතරාග හිතට ප්‍රිය කරන ගතියක් නැහැ. දෙකම හිතේ නගින රැලි දෙකක්. සදෝසහිත සහ විිත දෝසහිත දෙකම රැලි දෙකක්. සමෝහිත සහ වීතමෝහිත දෙකම මොහොත රැලි දෙකක් මේ රැල්ල උතුම් මේ රැල්ල පහත් කියලා කතාලා කන්න හදනවා නම් එමන්සට මේ කට්ටේ පන්නන්න හම්බ වෙනවා. ඒකයි මම කියන්නේ මේ සදාචාරවාදියාට මගම නතර වෙන්න වෙනවා. එහාට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ නා සංස්කාර ස්කන්ධේ හිර වෙනවා. එයා රාගහිත ඉන්නකොටම නොදකින් ඔබතන් කියලා එක අයින් කරන්න බුල්ඩෝසර් ගේනවා, සවල් ගේනවා, විල් බැරක්ක ගේනවා කියලා අරව අයින් කරන්න හදනවා. ඒකට කවදාකවත් ඒක හැටි හැටි දැක් ගන්න බෑ. රාගහිත දන්නේ නැතුව විතරාගහිත දකින්න බෑ. යෝගාවචරය මේ දෙකම එකක්වත් ඉල්ලන්නේ නැහැ. භාවනා කරනකොට එනවා. එනකොට අඳුර ගන්න. මම නැවතත් කියනවා මම මේ කතා කරන්නේ ආධුනික යෝගාවචරික ගැන නෙවෙයි. කායනුපස්සනා වේදනානුපස්සනාවේ දක්ෂ වෙච්ච, සූර වෙච්ච සතියක් සහිත යෝගාවචරයට මේ වැඩිදුර අභ්‍යාසයක් දෙන්න. අන්න එතෙන්දී යෝගාවචරයට හම්බ වෙනවා වික්කිත්තං චිත්තං මේ වික්ෂිප්ත හිත සහ සමාහිත හිත. ඉතින් අර රාග ද්වේෂ මොහ හිතවිලිනකොට සතියක් තියෙනවා හැබැයි හිත පුවක් කිත්ත ගලේ වගේ වික්ෂිප්ත වෙලා යනවා. එහෙම නැත්නම් මීමැසි පොසිකල දුම්පින් වගේ විසිරලා යනවා. එතකොට එයා දැනගන්න මේ රාග හිතට මෙතෙක් කල් අපි ප්‍රිය දෙයක් විදිහට සාධාරණ දෙයක් විදිහට ධාර්මික දෙයක් විදිහට සැලකුවේ නෑ. නමුත් දැන් රාගය එනකොට මේ රාගයයි කියලා යන්න හදනකොට හිත නන්නත්තර වෙනවා. ඒ වෙලාවේදී භාවනාව කඩා ගන්න නැතුව පරියන්කෙන් නැගිටින්නේ නැතුව, තමන් ගුරුවරයා මාරු කරන්නේ නැතුව, කමටහන මාරු කරන්නේ නැතුව මේ විසිරිච්චිත මොනවා හරි ක්‍රමයකින් තනවා වඩාගෙන ආයෙත් දාන්න ඕනේ භාවනාවට. එචින්දි සර්වත්‍යංසේ සඳහන් කරනවා. ඒවං චitte චිත්තානුපස්සීනෝ විහෙරතෝ චිත්තානුපස්සන ආරම්මනතෝ වා උපජ්ජති පරිලාහෝ මේ චිත්තාරම්මණය නිසා ඇති වෙන මේ රාග හිතවිල්ල, ද්වේෂ හිතවිල්ල, මෝහය, වීත රාග, වීත දෝෂය නිසා හිත දලදාම කය දැවිලි තැවිලි වෙනවා. හිත සංගවි ගන්නවා. වෙන අරමුණු හොයාගෙන හිත වන්නන්නත්තර වෙනවා. ආනි වෙලාදී හිත මොනවා හරි උපක්‍රමයෙන් කිස්මින්චි දේව පාතාදනීය නිමිත්තේ පණිදහිතබ්බ මොනවා හරි ක්‍රමයකට හිත ගොනු කරලා ආයෙ සටනට දාන්න ඕනේ. ඉතින් අපි මුල් දවස්වල මතක් කරේ ඊළඟ බුද්ධානුසති ටිකක් කරලා හෝ මෛත්‍රී භාවනා කරලා හෝ කියන එකයි අටුවාචාර්ය වාසලා පෙන්නලා දෙන්නේ. නමුත් මම යෝජනා කරා මේ වැඩමුළුවේදී මම දැන් මෙතන කියන එකට හිත දාන්න රාග හිත තියෙනෙත් මම දැන් මෙතන තමයි. ද්වේෂ හිත තියෙන කොටත් මම දැන් මෙතන තමයි. මෝහ හිත තියෙන කොටත් මම දැන් මෙතන තමයි. විිත රාගේ හිත, විිත දෝෂේ හිත, විිත මෝහෙදිත් මම දැන් මෙතන කියලා ලොකු අරමුණට දැම්මොත් හිතේ දරත ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් හිත දානකොට මේ වික්ෂිප්ත වෙච්ච හිත සංකීර්ත පැත්තට යනවා. විසිරිච්ච නන්නත්තර වෙච්ච හිත ආයෙසරයක් ඉටි ටිකක් රත් කරපු ඉටි ටිකක් සීතල තැනක තිබ්බම ගල් ගැහෙනවා වගේ සංකීර්ත වෙලා එනවා. එහෙම නැත්නම් කිරි ටිකකට මුහුණ ටිකක් දාලා තිබ්බහම ඒක කැටි ගැහෙනවා වගේ හිත කැටි ගැහලා යනවා. ඒකට මේ දෙකෙන් යෝගාවචරය කියනවා සංක්ෂිප්ත වෙච්ච හිත හොඳයි වික්ෂිප්ත වෙච්ච හොඳ නැහැ කියලා. එයාට ඒ චිත්තානුපස්සනා පාඩම ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. මේක එකක් හොඳයි එකක් නරකයි කියනවා. එහෙම නැත්නම් අසමාහිතං වාචිත්තං සමාහිතං වාචිත්තං සමාහිත හිත හොඳයි අසමාහිත හිත තමයි අසමජ්ජාතියයි කියලා අපේ ගමේ වචන තියෙන්නේ ඒකම අසමජ්ජාතියයි කියලා කියන්නේ උගේ හිත අසමාහිතයි කිසිම කිනි දෙයක් අහන්නේ නැහැ ඊ අසමජ්ජාතියගේ හිත මයි ළඟ තියෙනවා සමහර වෙලාවට හිතුන දේ ඕන දේ කෙරෙන්නේ නැහැ වික්ෂිප්ත වෙලා නිකන් නන්නත්තර වෙලා බංකොලොත් වෙලා වැරදිලා යනවා. ඒ අසමජ්ජාදීත තියෙනවා. ඉතින් ඔක විසිකරන්න කැලලක් කපලා. ඒක තියෙන වෙලාව දන්නවනේ සමාහිත හිත තේරෙනවා. කාට හරි අසමජ්ජාදීත අඳුරන්නේ නැතුව සමාහිත හිත තේරෙන්නේ නැහැ. සමාහිත තේරුම් ගන්න නැතුව අසමජ්ජාදීත තේරෙන්නේ නැහැ. හොඳටම මතක තියාගෙන ඉන්න සමාහිත හිතකට අසමාහිත හිතක් නැතුව ඉන්න බෑ. අසමාහිත හිතකට කවදාකවත් සමාහිත හිතක් නැතුව ඉන්න බෑ. නිලුමකට කවදාකවත් ඒකේ ඕජා උරා ගන්න මඩගොහරුව නැතුව නිලුම පණ නැහැ. නිලුම හැම වෙලාවෙම පිවිතුරුයි සුන්දරයි වනබඹරුන් ඇද ගන්න උනාට ඒක ඕජාව ලබාගන්නේ මහා මඩගොහරුවකින්. මේ දෙක අතර සම්බන්ධතාවය නැතුව ඒ පිවිතුරුකමයි මඩගොහරුවයි නැහැ. ඉතින් අපි මේ භාවනා කරලා ඉල්ලනවා නම් පිවිතුරුකම පමණක් මඩගොහරුව නැතුව ඒක හරියට කාසියක එක පැත්තක් විතරක් ඉල්ලනවා වගේ. පරණ තඹසතිය කාසික රජිනගේ මූණ එක පැත්තක තියෙන අනිකයි පොල් ගහ තියෙනවා. අපි කිව්වොත් මට පොල් ගහ විතරක් තියෙන කාසියක් දීපන් කියලා. එක පැත්තක් විතරක් තියෙන කාසියක් මිත්‍යෙක් කල සංසාරේ අපි ඉල්ලියෝක තමයි. සැප දුක දෙකෙන් සැප විතරක් දීපන් කියනවා. ඒ දෙන්න එකට ඉන්නේ. අරයා ගන්නකොට කොහොමදත් මේ ඇඳුත් ඇදිලා එනවා. ඉතින් අරයා ඇදෙනකොට සතුටු වෙනවා, මෙයා ඇදෙනකොට කනගාටු වෙනවා. නමුත් එක කාසියම දෙපැත්ත තමයි. නිසා අසමාහිත හිත සමාහිත හිත කියලා කියන්නේ තමන්ගේ හිත හොඳට දෙයකට පැහැදිලා සතුටුලා ඉනෝට සමාහිතයි. එහෙම හිතන්නේ හිත හිතන දේ කරන්නේ නැහැ. ඒක නන්නත්තර වෙලා විශේෂිකට ගියාට පස්සේ අසමජ්ජාති හිත. අසමාහිත හිත. මේ දෙකටම සමහිත එනකන් මේ යෝගාචරය භාවනා කරනකොට මේ පිළිස උනත් ප්‍රශ්නයක් අහුවොත් පුදුම වෙන දෙයක් නෑ. ඒකට කොහොමද මේ සදාචාරය තියෙන්නේ කියලා. කොහොමද බයලජ්ජාව තියෙන්නේ කියලා. කොහොමද ඉන්දිය සංවරය තියෙන්නේ කියලා. කොහොමද සීලය තියෙන්නේ කියලා. මොකද තමන් අර අසමාහිත හිතයි සමාහිත හිතයි දෙකම තමසේ සලකන්න උත්සාහ කරනවා. වික්ෂිප්ත වෙච්ච හිතයි සංකීර්ත වෙච්ච හිතයි සමසේ සලකන්න උත්සාහ කරනවා. එතකොට හිතෙන්න පුළුවන් මම එන එදිනදා ජීවිතේ වික්ෂිප්ත මිනිස්සුයි සංකීර්ත මිනිස්සුයි ඒව සම කරලා බලන්න ගියොත් අසමාහිත මනසයි සමාහිත මනසයි දෙන්නම ආශ්‍රය කරන්න කිව්වොත් කෙලෙසෙන්නේ නැද්ද කියලා. ඒක කෙලෙසෙනවා තමයි. නමුත් දැන් Taman වශයෙන් බලන Taman පැහැදිලි සීලයක පිළිපදලා තියෙන්නේ. ශද්ධාවක ඉඳලා තියෙන්නේ. සතියෙන් කතා කරන්නේ. සමාධියක් ඇතුව කතා කරන්නේ. ඒකට මේ හිතේ පැන නගින්න මේ මේ රැලි තරංග දිහා බලනකොට එක හිතේ මේ තරංග දෙකක් විතරයි. අසමාහිත හිතයි සමාහිත හිත කියන්නේ එකම හිතේ පැති දෙක තමයි. සංක්ෂිප්ත හිත වික්ෂිප්ත හිත කියලා කියන එකම හිතේ පැති දෙක තමයි. මේකට ඩිංගක් හරි යෝගාචරය පුරුදු වුණොත් Tamange අසමජ්ජාතීත පහළ වෙච්ච වෙලාවදී කපල දාන්න එපා මූණ මේ මූණ කැතයි කියලා නහය කපල වැඩන්නේ නැහැ. මගේ හිත වික්ෂිප්ත උණයි කියලා සංකීත හිතක් ඇති කරගන්න මත්පැම් බිව්වත් වෙන මොනවා හරි જાති කෙරුවත් කවදාකවත් ඒක පවතින්නේ ආයාස වික්ෂිප්ත හිතේනවා. මේ දෙක සමකරන්න ගිය ගමන් යෝගාචරය පළමුවෙනි වතාවට මෛත්‍රී භාවනා ඉගෙන ගන්න. Tamanට තමන් මෛත්‍රී කරන්න ඉගෙන ගන්න. මේ අසමජ්ජාති උනත් මේ හිත මගේ. මේ වික්ෂිප්ත උනත් මේ හිත මගේ. උනහකුලා තමන්ගේ පැටිය කොච්චර කැත උනත් උකුලේ තියාගෙන මූණේ තියාගෙන වවනවා හදනවා උගේ පැටිය ඌට හොඳයි. එකම අම්මට හිතුවක්කාර දරුවෝ හිත වෙනවා. හොඳ කීකරු දරුවෝ ඇති වෙනවා. අර කීකරු දරුවෝ හිතුවක්කාර දරුවට දොස් කියනවා. අම්මට කරන්න බෑ නේ වැඩේ. අම්මා කොහොමඩක් බලන්නේ අරකට හිතේ වදාගත්ත දරුවා මේකත් වදාගත්ත දරුවා. ඉතින් අර දරුවෝ හොඳයි තමයි. නමුත් අම්මා හොරෙන් හරි රෑග දොරපිලිකන්නේ හරි අර අසමජ්ජාතියට අර හිතුවක්කාරයකට කන්න ටික දෙනවා බොන්න ටික දෙනවා. ඉතින් අර කීකරු දරුවෝ බයිනවා අම්මට. ඔය හිතන්න අම්මා කුසින් වදාගත්ත දරුවට පුළුවන් අම්මට නොසලකයි. ඒක අපි අඟුලිමාල ඔච්චර ජඩකම් කරද්දී අම්මා බාරට බැස්සේ අම්මට වෙන්නේ අම්මට වෙන්නේ මේක අහිංසකෙක් විදිහට අම්මා මේකට තිබ්බනම අහිංසක මේකා මේ නරකට ගිහිලා නරක වෙලා ඒ නිසා මම ගිහිල්ලා කතා කරොත් මට ඕක ලොකු දෙයක් නැහැ දැන් මහින්ද රාජපක්ෂේ රජකම් කරන්නේ ඔයා රජ කෙනෙක් වුණත් එයාගේ අම්මට මෙයා වෙන්නේ මගේ දරුවා කියලා නේ අචුත්තම අනම්මනම් කියන්නේ පොඩි පුතේ වරෙන් කියයි. මෙයා රජ වෙලා ඉන්න බව ඇත්ත අම්මට ඒක දෙයක් නැහැ. ඒ වගේම ඒ අම්මගේම තව දරුවෙක් හිරේ ගිහලා හිටියත් ඒ විදියටමයි අම්මා සලකන්නේ. ඒ නිසා මේ හිතේ පහළ වෙන හිතවිලි එකකට මනාප වෙලා එකකට අමනාප වුණොත් ඒ අම්මා නෙවෙයි ඒ කුඩම්මා. මේ වෙලේ තමයි සංසාරේ පුරාවට කරේ. මම නැවතත් කියනවා මෙතෙන්ට යන්න බෑ කායනුපසනාව වේදනානුපසනාව දක්ෂ නොවේ. දක්ෂ වුණාට පස්සේ මේකට නොගියොත් ඒ අර ගත්ත ගෙනාපු ආවෝද නිකම් මලකට කන. මෙන්න මේ විදිහට චිත්තානුපස්සනාවේදී මහල පහත් වෙන අමාත්‍යත හිත මහත්‍යත හිත විමුක්ත හිත අවිමුක්ත හිත උප්පත්තියේ වටම තිබිලා තියෙනවා. විමුක්තිය කියන්නේ නිවන් දකපු හිත. ඒක මේ කඩෙන් තාප්පෙන් කාගිල්සකින් මිලසකින් ගත්ත එක නෙවෙයි. Taman ළඟ තිබිලා තියෙනවා දන්නේ නැහැ. මොකද අපි මෙතෙක් කල් හොඳ විතරක් ඉල්ලුවා නරක ප්‍රතික්ෂේප කරා. එත්තකම් රණ්ඩු. එතකන් කඹේ අල්ලගෙන එහා පැත්තට යකට්ට අදිනවා මේ පැත්තට අදිනවා කඹ ඇදිල්ලක් තමයි තියෙන්නේ. දෙකම බාරගත්තොත් අවිනිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි කඹ ඇදීමේ තරඟයකට කට්ටියට කැඳවලා දෙපිළ අතර තරඟේ පවත්වන සංවිධායකයාට පුළුවන් ද අර පැත්ත දිනවන් කියලා අපුඩි ගන්න. සංවිධායකයා ඉන්නෝනේ මැදින්. දිනන එක නම් දිනුම් කියනවා බැරි දෙයක් නම් බැරි දෙයක් ප්‍රකාශ කරන්නේ සංවිධායකයා. එයා මැදහත් ඉන්න. එයාට බෑනේ ඒක පැත්තකට දිනන්න කියලා කියන්නේ. ඒ වගේ තමයි බුද්ධ ඥානංශ කියනවා ඉස්ලාම් ඔබ කම්බාජන තරගේ පැත්තක් අරගෙන හිටියේ. දැන් ඔබ ඇවිල්ලා විනිශ්චය කරන්න එක් වශයෙන් බලපන් මේ පැත්ත දිනුවා මේ පැත්ත පෙරදුනා දෙකම එකයි. දෙකම සංවිධායකයාට එකයි. ආන්නේ වගේ මේ හිතවිලි දිහා බලන්න පටන් අරගත්තට පස්සේ මනෝ පුප්පංගම මා මනෝ සෙට්ටා මනෝමය කියන මුළු ලෝකෙම මනෝමය බොරුවක් බවත් මේ හිතවිලි ටිකක් අපිව නටවන බවත් මේ හිතවිලි නිසා UNP කාර්යය කොළ පාටට කැමති වෙනවා ශ්‍රී ලංකා කාර්යය නිල් පාට කැමති වෙනවා නිල් පාටයි කොළ පාටයි දන්නවද මම ශ්‍රී ලංකා UNP කියලා ගහේ දින කොළ පාට දන්නවද මේ මම මේ බැනින්නේ UNP එකට සහයෝගයට කියලා අහසේ තියෙන නිල් පාට දන්නවද මම මේ පෙන්වන්නේ මේ ශ්‍රී ලංකාවට සපෝට් එකක් කියලා. මහසේ තියෙන මොහොතේ තියෙන නිල් පාට දන්නවද මේ මම ශ්‍රී ලංකා කියලා. මොකක්වත් නැහැ. පිටරට කියපදුනා පිට පාට දෙකට අපි රණ්ඩු කරනවා. මේ වගේ හිතේ තියෙන දේවල් අපි ආලවට්ටම් දාගෙන මවාගෙන ඒව අල්ලගෙන නටන නැටිලදී ආ බලනකොට අපි manussකම කොච්චර පාත් කළා කලකනවා අපි කොච්චර මේ ද්‍රව්‍ය වලට උසස් කරලා සලකනවාද කියලා බැලුවොත් අපි මේක හරහා යන්නේ Tamanට Taman තියෙන වෛරය හරහාමයි. කවදා හෝ Tamanගේ හිතේ පහළ වෙන මේ රාගෙටත් විතරාගෙටත් සමහිත නික්කමට හරි පුරුදු කරොත් ටිකකට හරි පුරුදු කරොත් පුරුදු වෙන්න හරි පුරුදු කරොත් සදෝෂ වීච දෝෂ දෙකට සමහිත සමෝහ වීච මොහ දෙකට සමසිත තේරෙන්න පටන් ගන්නවා අපි කොච්චරක් වෛරෙන්ද ඉන්නේ රාග හිතක් ආපුවාම ද්වේෂ හිතක් ආපුවාම මෝහ හිතක් ආපුවාම අපිට කොහොමද වෛර හිතකින් මේ රාග ද්වේෂ මෝහ අඳුනගන්නේ කොහොමද ඒක අවබෝධ කරන්නේ කොහොමද ඒක සාක්ෂාත් කරන්නේ එනිසා අපිට මේ සමහිතින් බලන්න නම් යන්නකොටම හම්බෙන ලාභේ තමයි මුළු දවසටම බලන රාග ද්වේෂ මෝහ එකතු කරත් ඒක විනාඩි 5ක් හිටින එකක් නෑ දවසේ ඉතුරු වෙලා අපේ හිතේ තියෙන වීත දෝෂ වීත මෝහ වීත රාගී අවස්ථාව නමුත් අඳුනගන්න බෑ හිතවල්මත් ඒක නිසා හැම කෙනෙක්ගෙම පොත් බැීමක් කරලා බලනවා නම් අපිට කේන්ති යනවා සතෙකුත් මරන්න ඉඩ තියෙනවා. වරකමකුත් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කාමේ වුණත් වරදොල හැසිරෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන්සේ ඉන්න කාලේ ඒ සංකදම කියන ඒ සූත්‍රය සඳහන් කර තිනවා මිනිස්සෙක් කෙනා බුදුරජාණන්සේ කාට මේ මේ නිගණ්ඨනාත පුත් ඒ ගෝලේ ආවට පස්සේ කියනවා උඹලගේ ශාසනයේ හික්මීමක් වෙනවා. ඒමයි ස්වාමීන් වහන්සේ අපේ ශාස්ත්‍රුණාංශ අපිට උගන්වනවා. සතුම් මරන්න එපා. සතුම් මරන්නේ කොහොඳ නැහැ. සතුම් මෙරුවොත් අපාය. හොරකම් කරන්න එපා. හොරකම් කරන්නේ කොහොඳ නැහැ. මරුවොත් අපාය යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. කෙරුවොත් හොඳ නැහැ. අපාය යනවා. බුරු කියලා කී සත්‍යන කියන්න එපා. මත්පැන් බොන්න එපා. ඒ නිසා යමක් යමක් වැඩිපුර කරන්නේදී ඒ අනුව මේ මනුස්සයාගේ ඊගාව භවයේ ගැලපෙනවායි කියන. ගැලපිලා යනවායි කියන. ඒතර බුදුරජාණන් වහන්සේ ආනන්දහමර කතාවල කිව්වා ආනන්ද එහෙමනම් මේ කයිකේ කතා බය යන්න බෑනේ. මොකද එක එක තුඩින්ල ඇඳෙන සතුන් මර මරනේ. ඌ වැඩි වෙලාවක් කෙන සතුන් නොමරන පැත්තේ. අපි හොරකම් කරන මිනිහෙක් ගමුකෝ. ඒ දවසම plan කරලා ඒ විනාඩි 5ක හොරකම් කරනවා. ඊටු වෙලාවෙම හොරෙක් නෙවෙයිනේ ඌ. කාමීත්‍යජන කෙනෙකුට පුළුවන් නම් කරන්න කියන්නේ හැමදාම හැම වෙලාවෙම කරන්න බෑ. කාම මිත්‍යාචාරය දෙන්නකෝ දවස පුරාම කරන්න කියලා. ඔයක ලොකු දඬුවමක් උට. ඒසර බුදුහාම කියන අපේ හිත වැඩි වේලාවක් තියෙන්නේ කෙලෙස් වලද නැද්ද බලාපන් කිය. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් මං සතෙක් මැරුවා. ඒක වැරදි. මං අපාය යනවා කියලා ඌ ඒක නැවත නැවත කල්පනා කරොත් බුදුහාම කියන එක අපාය යනවාමයි. මොකද සතෙක් මරලා නිසා නෙවෙයි. වැරදි අදහයෙන් ඒක හිත හිත ඉඳලා. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙව බව දෙන මේ පිසු ලෝකයකට බුදු කෙනෙක් ඉපදෙලා මොකද කියන්නේ? බුදු කෙනෙක් උපදින්නේ මොකටද? බුදු කෙනෙක් කියන සත්තු මරන්න එපා. සත්තු මරණ එක වැරදි. සත්තු මරොත් අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරන එක වැරදි. හොරකම් කරොත් අපාය යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. වැරදි. කිරුවොත් අපාය යනවා. පස්පවුම කියලා බුදුරජාණන් කියනවා. ඔබ ඒ නිසා ඉස්සරහට සතෙක් මරපු එකානම් උඹට මම ශික්ෂාවක් දෙනවා. ඊට පස්සේ සතුන්ට අබේදානෙ දීපන්. අබේදාවේ දීපු නිසා උඹ ඒ හා සමාන මෛත්‍රී භාවනාවකින් සත්තුට මෛත්‍රී කරපන්. උඹ සදාකාලික අපායට යොමු වෙලා නැහැ. සතෙක් මරන්න පුළුවන්. මරලා තියෙන්න පුළුවන් අඟුලිමාල වගේ. නමුත් උඹට නිවන් දකින්න පුළුවන්. එතකොට කොහෙද අපාය? උඹ හොරකම් කරලා හිටියනම් දීපන් අතපය දිගහැරලා දාන්නේ. උඹ කරපපව වැඩි. නමුත් උඹ මේක භයානකම දන්නව අනික් මිනිසට වැඩිය දාන්නේ දෙයි. උඹ යන්නේ උඹ අපාය යන්නේ උඹ නිවන් දකි. අර දන් දෙන සාදු සාදු කියලා දන් දෙන මිනිහට ඉස්සෙල්ලා නිවන් දකි. ඔබ කාමීත්‍යචාරය කරලා ඇති. ඊට පස්සේ කාමවස්තුන් ආරස්සව දීපන්. අදට වඩා දීපන්. මොකද ඔබ දන්නවා කාමීත්‍යචාරය කියන්නේ මොකද්ද කියලා. දුන්නා පස්සේ උඹට මං සාතික් කරනවා බපා යන්නේ නැහැ. ඔබ බොරු කියලා හිසචන බලවත්යෙන් කියන්නේ දැන් වචනේ හසුරුවපන්. ඔබ දන්නවනේ මේ කෙරුවොත් අපාය යනවා. වැරදි කියලා ඒක බහුලීගත කෙරුවොත් මතක් කෙරුවොත් යනවා. ඔබ අනිත් පැත්ත ගනි. මත්පෙන් පානය කරපු මිනිසා සත්‍යමත්ය. අප්‍රමාදය. එහෙම කෙරුවොත් එහෙම අර කරපු සංවේගය නිසා මේ අනිත් පැත්තට ඇවිල්ලා අර සාමාන්‍ය සිල්වතාට ඉස්සලා නිවන් දකින්නයි කියලා බුදුජානකසේ අමුතු ඉංගියක් කරනවා ඔය සදාචාරවාදියාට නිවන් දකින්න අමාරුයි සිල්ලක්කාරයාට පුළුවන්. එයා දන්නවා පාර. ඒක නිසා බුදුරජාණන්සේ කියනවා ඔබලා දන්නවනම් දැන් දන්නේ නැත්නම් දැනගනිලා පිංකම් කරපු එක අපාය යන්න පුළුවන්. පව්කම් කරපු එක දිවි ලෝකේ යන්න පුළුවන්. ඒ නිසා ඔය ප්‍රශ්නේ වටලවා ගන්න එපා. ඒක මට තේරෙනවා උඹලට තේරෙන්නේ නැහැ. කර්ම විශ්ය කියන එක තේරෙන්නේ නැහැ ඒ නිසා පව්කම් කෙරුවයි කියලා අපාය යන්න යන්න කීක හිත හිත ඉන්න බෑ හිතුවොත් යනවා. ඒ නිසා ඒ වෙනුවට අමන් දෙනවට අනිත් පැත්ත හොඳට හිතලා අනිත් පැත්ත කරපන්. වරකම් කරපුවා අපේ දානේ දීපන්. දානේ දීපන්. සත්තු මරපුවා අපේ දානේ කරපන්. ඒ නිසා බුදු කෙනෙක් ඉපදෙන්නේ පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. බුදු කෙනෙක් උපදින්නේ පල්කාරට ක්‍රමයේ කියලා දීලා. ඔබ මෙහෙම කරලා දිනොත් පය වැරදි හරි ගියොත් කොයියෝ ආයෙන්න බෑ නිසා හිත හිත යොදලා අනිත් පැත්ත කරපන් කියලා පුදුමාකාර දේශනයක් කරනවා මේ මනස හදාගත්තොත් අපි කරපු සියලු පව් අපි නම් කියන්නේ උපන්දාදිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා කියන කැලණියකින් පෙට්ටියට කැමති කට්ටිය කියන්න තියෙන්නේ උපන්දාසිට කරපු පව් නැත වරක්වත් සතිමත් වුනොත් කියලා වචනේ හදාගන්න. ඒක වරක්වත් සතිමත් වුනොත් ඒක වඩා ගත්තොත් ওই පව් සේරම කන්න පුළුවන්. අනිකට ඊර්ෂ්‍යා කරයි. කොහොමද මේක මෙච්චර දාමරිකෙක් වෙලා ඉඳලා මේ හරි පැත්තට ආවේ? චණ්ඩාසෝක කියලා කියන්නේ කාලිංග දේශයේ ලේබිට කපපු ආමු රජ කෙනෙක්. අන්තිමට 84000ක් විහාර කරලා දරුවන් ලම් පූජා කරලා දවස් හතක් ගියලු අපායට. ඊට පස්සේ ගොඩාව. අඟුලිමාල කියලා කියන්නේ දන්න දන 1999 කවු මිනිහේ. නිවන් දැක්කා. මොකද ඒගොල්ලෝ දන්නවා සත්තු මැරීම කියන එක අපිට වැඩිය දන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හැරුවට පස්සේ පුදුමාකාර මෙලෙක් හදක් ඇති කරනවා. අර එකේ අකාල තුල තමයි අඟුලිමාලක් තින්නේ රාතන් වහන්සේත් තින්නේ. ඒක මතු කරන්නම් හිතාගන්න මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙත්තා මනෝමයා මනසාචේ පතන්නේන භාසතිවා කරෝතිවා ඡායාව අනපායිනේ. එයාගේ හොඳ වැඩ ටික පස්සෙන් එන එහෙම නැල්ල වගේ යනවා. අපි කරපු වැඩ පව් ගැනමනේ කල්පනා කරන්නේ අපිට රාග හිතමනේ කල්පනා වෙන්නේ විතර රාග කියන එක අපිට තේරෙන්නේ නැහනේ අපි දන්නේ නැහනේ සමාදම් වෙන්නේ නැහනේ සදෝෂ හිතමනේ පශ්චාත්තාප වෙන්නේ නැද්ද කියන විතරක් මගේ හිතට කේන් තියනවා කියන මිසක විත දෝෂ හිතක් දන්නෙත් නැහැ සමාදම් වෙන්නෙත් නැහැ සමෝහිත ගැන අපි කනගාටු වෙනවා හිතගෙන ඉන්නත් බෑ නිදි යනවා තේරෙන්නේ නැහැ කියලා නමුත් විත මොහිත ඒ නිසා අපි අපායටමයි යන්නේ. යන්නෙම අපායට. මොකද කල්පනා කරන්නෙම රාග ගැන, හොඳින් හෝ නරකින්, ද්වේෂ ගැන, මෝහ ගැන. ඒක නිසා අපේ නිවස, gedara වාගේ කියන අපාය. මෙතනින් පය වේ ලෙසිච්ච ගමන් කෙලින්ම අපාය යන්නේ. දැන්ටත් අපායේ තමයි ඉන්නේ. මොකද තමන්ගේ වැරදි පැත්තම හොයන්නේ, ආන්දිය වැරදි පැත්තම හොයන්නේ, වැස්සේ වැරදි පැත්තම හොයන්නේ, අල්පගිරිමිනේ වැරදි පැත්තම හොයන්නේ. ඒකමයි සමාදන් වෙන්නේ. ඒ නිසා নিকකමටවත් හිතකින්වත් වැරදි පැත්තකට හිත යොදන්න මේපා. හොඳට කල්පනා කරන බුද්ධෝත්පාද කාලයක් අපිට හම්බෙලා තියෙනවා. මනුස්සාත්ම භාවයක් හම්බෙලා තියෙනවා. ක්ෂණ සම්පත්තියක් හම්බෙලා තියෙනවා. අපිට කල්යාණ මිත්‍රයෝ හම්බෙලා තියෙනවා. පැවිද්දක් තියෙන ඕනනම් කරන්න. සද්ධර්මයේ තියෙනවා. මේ ඔක්කොමත් හම්බෙලා තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ගණන් කරන්නේ මොනවද? අනික් විනිද්දියා බලපු ගමන් ගණන් කරන්නේ මොනවද? දූ කරපු වැරදි ප්‍රමාණය. මේක හොඳට මතක තියාගන්න වැරදි කරලා නෙවෙයි වැරදි සමාදන් වීම නිසා අපි අපාගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විතර වැරදි කෙනෙකුට වැරදි ප්‍රමාණ කළා දීලා ඒකට විකල්පයක් පෙන්නලා වැරදි ප්‍රමාණයට සංවේගය පහල කරලා විකල්ප මාර්ග දිගේ ශීඝ්‍රගාමි ගමනකින් නිවන් දක්කන්න දන්න වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් ඒක නිසා අනේ අනිච්චං කියලා නිකටල්ලේ තියාගෙන ඉන්න එක නෙවෙයි තියෙන්නේ රාග හිතෙනකොට රාග හිතේ කියලා දැනගන්න. මේ විදිහට චිත්තානුපස්සනාවේ දක්ෂකමක් આવුත් ඒ කෙනාට උදාහරණ කියන පුණජ පරම් බික්කවේ පුණජ පරං ආනන්ද බික්ක බික්කවේ බික්කුණා චිත් ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරති ආතාවි සම්පජානෝ සත්‍යමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. හිත පිළිබඳව මේ ඉන දේවල් වලට සමාව දීලා මේ කාශී දෙපැත්ත එකිනෙකට සාපේක්ෂයි මේ දෙකම දැනගන්න. ඒක මෙහෙමයි මේ ධර්මයට දාලා කියන්නේ අපි මධ්‍යම ප්‍රතිපදාව දැනගන්න නම් මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න නම් මධ්‍යම ප්‍රතිපදාව සාධනය කරන්න නම් අත්තිකිලමත අනුയോഗය කාමසුකල්ලියෝගය අතාරින්න ඕනේ. බුදුරජාණන්සේ නොකිය කියනවා කාමසුකල්ලිකාණේ කියන එක මොකද්ද කියලා දන්නේ නැත්නම් අතාරින්න බෑ. අත්තිකිලමත අනුയോഗය කියන එක හිතලා අතාරින්න බෑ. ඒක දැනගන්න ඕනේ. ඒක නිසා අපි දැනටමත් අපේ ජීවිතේ යම් ප්‍රදේශයක් කාමසුකල්ලිකානට ගිහිල්ලා තියෙනවා. යම් ප්‍රදේශයක් අත්කිලමතාන යෝගත් ගිහිල්ලා තියෙන මේ දෙක දන්නව නම් විතරක් මේ දෙක අතාරින්න පුළුවන් නොදන්න දෙයක් අතාරින්න බෑ. ඒක නිසා මේ දෙක නරකයි තමයි. නපුරුයි තමයි. ඒත් ඒක දැන ගැනීම හරහා තමයි අපි මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ. ඒ නිසා කාමසුකල්ලිකාන යෝගයට ඇලෙන හිතවිලි එනකොට නදකින් නොපතන් කිව්වොත් අපිට ඒක ඇති හැටියෙන් අවබෝධ කරන්න වෙන්නේ නැහැ. අත්තිකිලමතාන යෝගයට ගැලපෙන විදිහට තමන තමන් ද්වේෂක නීති විලිනකොට නොදකන්න උපතින් නොදකින්න උපතන් කිව්වොත් අවබෝධ කරන්න වෙන්නේ මේ දෙක එනකොට දැනගන්න ඕනේ මේ දෙක දැනගෙන අතරින් මේ දෙක තියෙන්න මේ දෙකට සාපේක්ෂව මධ්‍යම ප්‍රතිපදාව තියෙන. ඒ වගේම තමයි මේ හිතවිලි වලත් දුකට සාපේක්ෂව තමයි සැප තියෙන්නේ. වික්ෂිප්ත හිතට සාපේක්ෂව තමයි සංකීර්ණ හිත තියෙන්නේ. අසමහිතට සාපේක්ෂව තමයි සමාහිත හිත තියෙන්නේ. මේ හිත දෙකම දන්නේ නැතුව චිත්තානුපසනාව සම්පූර්ණ වීමක් වෙන්නේ ඊට පස්සේ තමයි යා ධම්මානුපසනාවට යන්නේ. දැන් මේ වෙනකොට ධර්මදේශනා විනාඩි 40ක් ගිහිල්ලා මම මේ අන්තං අද මාත්‍රකාට අඩිය තියන්නයි හදන්නේ. අපිට මොකද මේ ධම්මානුපස්සනාව පටන් ගන්න බෑ. ඒක පටන් ගන්න කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හරහම එන්න ඕනේ. ඒ චිත්තානුපස්සනාවේදී ගන්න මේ විතක්ක විජය කියන එක වේදනානුපස්සනාදි ගන්න වේදනා විජය කියන එක නැතුව ධම්මානුපස්සනා කරන්න හදනවා කියලා කියන්නේ පොත බල්ලා කටපාඩම් කරන එක නෙවෙයි. ඒක වෙන්නේ නැහැ. ඒ වගේම ඊයේ ධම්මානුපස්සන චිත්තානුපස්සන කළා අද ධම්මානුපස්සන කරන්න බෑ. අදත් ඉඳගත්තට පස්සේ අද පරියන්කේ මුලක ඉඳලා කායනුපස්සනාව වේදනානුපස්සන ආදී වඩ아가න ගියොත් යෝගාවචරය අත්නෑර ටිකට භාවනා කළොත් ඒ ආපු ගැම්ම නිසා ධම්මානුපස්සනට වැටෙන්න පුළුවන්. ඉඳගත් ගමන් මේ ධම් මේ ධම්මානුපස්සේ විහෙරති කියලා කටපාඩම් කරුවට කියන්න පටන් අරගත්තට ඒක නෙවෙයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. නිසා ධම්මානුපස්සනට ගියාට පස්සේ පුදුමාකාර දෙයක් සර්වචනසේ කියනවා නීවරණ වලට ධර්ම කියන නම දෙනවා. ඉස්සල්ලාම ඉගෙන ගන්න තියෙන නීවරණ පබ්බේ. නීවරණ ධර්ම. දැන් මෙතෙක් කල්පිය කාමච්ඡන්දේ නොදකින්න ඔබතන් කියලානේ. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ දැන් කියනවා කාම මේව නීවරණ ධර්ම සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති භාවනා කරන හොඳට ඒ යෝගාවචර කියන මේ ආස්වාසේනකට ආස්වාසේන වගේ තමන්ගේ ඉති කාමච්ඡන්දය ඇවිල්ලා මගේ චිත්ත સંතානේ දැන්න කාමච්ඡන්දේ තියෙනවා කියලා කාමච්ඡන්දේ තියෙද්දිම දැනගන්න අරහං චිත්තානුවසනය ගත්ත පාඩම්මයි ඒකේ මේ මේ කාමච්ඡන්දේ හිතවිල්ල හට ගන්න තැන කියලා දැනගන්න. මේ කාමච්ඡන්දේ හිතවිල්ල තිබිලා යන තැන කියලා දැනගන්න. මේ කාමච්ඡන්දේ හිතවිල්ල ගියා ගියාම ආයේ එන්න දෙතැන්න ගියා කියලා දැනගන්න. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය කාමච්ඡන්දේ එනකොට කරප්පන් හැදෙන જાති යෝගාවචරයක් නෑ. බය චකිත වෙන යෝගාවචරයක් නම් ඒක කවදාකවත් සීබුද්ධියෙන් කාමච්ඡන්දේ දිහා බලන්න බෑනේ. කාමච්ඡන්දේ ධර්මයක් කරගන්න බෑනේ. ඒක නිසා යෝගාවචරය එනකොට හොඳ ආඩ්‍ය තත්වයක ඉන්න ඕනේ. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, වික්ෂිප්ත වෙච්ච හිතක් තියෙනවා, ලීන වෙච්ච හිතක් ගන්නවා, පස ගන්න හිතක් ගන්නවා, කායික දරත භාවත් වෙනවා, දැවිලි දැවිලිත් වෙනවා, කාගෙන යනකොට තමයි වෙලාවක් හම්බෙන්නේ යාට මේ තමන්ගේ හිත කාමච්ඡන්දේ ඇවිල්ලා මෙන්න කාමච්ඡන්දේ හිතට මෝදු වෙනවා. මෙන්න හිතේ කාමච්ඡන්දේ තියෙනවා. මෙන්න හිතේ කාමච්ඡන්දේ ගියා. ඊට පස්සේ ද්වේෂය හිතේනවා නුරුස්නා හිතේනවා, දොස්සින හොයන හිතේනවා, අසන්තුෂ්ත හිතේනවා. ඒකෝට දැනගන්න මේක තමයි ද්වේෂහිත කියලා කියන්නේ. සන්තං අජත්තං ව්‍යාපාදං. සම්තිමේ අජත්තං ව්‍යාපාදෝති පජානා. ඒකට එයා දැනගන්නවා මේ හිතේ ව්‍යාපාදය ආවට පස්සේ මම ව්‍යාපාදයක් මම කායික ලෙඩෙක් මම මානසික ලෙඩෙක් බවට පත් වෙනවා. ව්‍යාපාදේ නැහනේ මම කායික මානසික සුවවත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ව්‍යාපාද එන්නේ කියලා නෙවෙයි. මොන විදියෙන්වත් කියලා නෙවෙයි. අපිට අල්ලව ගෙදර මිනිස්සු හයියෙන් රේඩියෝ එක දාන්න ඕනේ නෑ ව්‍යාපාද එන්න. දැන් දායි කියලා හිතනකොටමත් ව්‍යාපාද එනවා. එතකොට ඒ මනසයා ගෙදරත් නැතුව ඇති රේඩියෝ එක විකුණලත් ඇති. නමුත් අපේ ව්‍යාපාදයට අපිට ඕන තරම් හේතු කරුණු තියෙනවා. ඒක නිසා අපේ හිතේ ව්‍යාපාදේ වැඩෙන ව්‍යාපාදයට අදාළ ඒ අනුශේධ ධර්ම තියෙන තාක්කල් බාහිර කොයි දෙයකින් කුප්පපුවම අපි කුප්පෙක් බාඩපත් වෙනවා. කිපිච්ච කෙනෙක් බාඩපත් වෙනවා. නමුත් කිපිච්ච වෙලාවක දන්නවනම් දැන් මගේ මේ කිපිච්ච හිත තියෙන්නේ කියලා බුදු වුණා වගේ. මේ නිකන් තිබුණ හිතකට මේ කිපෙන බව, නුරුස්නා බව මේ මෝදු වෙනවා ඇතුල් වෙනවා කියලා දන්නවනම් හිතේ තියෙන द्वේෂය තමයි. නමුත් द्वේෂය द्वේෂය බව දන්නකම සතිය සතිය බව දන්නා වගේ ආශාසය ආශාසය බව දන්නා වගේ වම වම වශයෙන් දන්නා වගේ ඒකෙම රූප ධර්මයේ දැනගත්ත කෙනා නාම ධර්මයේ දැනගන්න දැන් ඔන්න මට මේ ඉස්සරහට එන මනුස්සයා පිළිවන් තරහක් එනවා. ඊමණසේ එන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයාට මොන හරි කියන්න හිතෙනවා. ඒක තමයි දන්නවනම් ඒ මනුස්සයා කියන ආරම්මණය අරගෙන මගේ හිතේ මේ වෙස්සෙරලෙන්නේ නැහැටි. ඒක අහපු ගමන් අපේ හිත අපේ මූණ යක්ෂ මූණක් වඩටපත් වෙනවා. ඒ මනසට ටක් ගාලා තේරෙනවා මුත් එක්ක ගනුදෙනු කරන්න බෑ කියලා. ඒ නිසා සෙන් බුද්ධ ධර්මයේ කියනවා එක මිනිහෙක් ගාව අඩු ගාණ වෙස්මුණු 18ක් තියෙනවා කියලා. hina වෙලා කැමති කෙනෙක් කෙනෙකුට එක වෙස්මුණක් දාන කට කනේ hina වෙලා ඕ oh, යස් එන්න ඇතුළට බොහොම හොඳයි good morning කියලා වාර ගන්න. නරක මිනිහෙක් ආපු ගමන් ඒක ගලවලා දාලා තද වෙච්ච දකින්නකොට එපා වෙන වෙස්මුණක් දා ගන්න. ඒ නිසා අපේ එකෙක් 18 සංයම නටනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් 18 සංයම නටනවා. කැමති කෙනා එනකොට එන්නත් ඉස්සර වෙලා. අපි ලොකු සංජීවන කාලේ කියනවා. දැන් අපි ආරණ්‍ය ස්වාමීන් වහන්සේලානේ කුඩයක් අරගෙන හාමුදුරනේ දගවගෙන අයියෝ ආරණ්‍ය ගති නැහැ. වටාත් කොටුවත් කියන දන්නේ නැහැ. ඒකෙටින්ම අයින් කරනවා. කවුරු හරි කොටුවත්තක් කරන දෙපොළ සිවුරක් කරන දැක්කොත් අම්මියා නම් නියම අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ඈතිම බාර ගන්නවා. බුදුහාම ලොකු සාන්ති කියනවා කොටුවත්තෙන්වත් සිවුරෙන්වත් කවුරුත් මනින්න බෑ. බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි සිල්ව තමන්ින්න පුළුවන්. ඒ නිසා අපි මේ පිට පොත්තෙන් දැක්කට අපි අර හිතහනට කෝදුව දාලා මැන්නට මේවා එකක්වත් හරියන දේවල් නෙමෙයි. ඒ මනස එනකොටම අපිට කෙලස් ඇවිල්ලා ඉවරයි. කවුද තැවෙන්නේ? ඒ මනුස්සයා දන්නේ නැහැ. අපි කෙලෙසක් වහගෙන තැවිලා තියෙන්නේ. අපි ඊට පස්සේ ඒ මනුස්සයාට ඒ මන්දිරට දොස් කියනවා. මේ නගුරු දර්ශනයක් දැක්කා, මංගල්‍ය දර්ශනයක් දැක්කා. ඒක නිසා මට කේන්දි කියලා. සර්වඥයන් සඳහන් කළා තියෙනවා ගාමේ අරඤ්ඤේ රුක සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නොච පරන්දහෙය. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා. ඔබ ගමේ හිටියත් අරන්නේ හිටියත් ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ ඔබට සැප කරුණු වෙනවා දුක් කරුණු වෙනවා බුදුහාමරණත් වෙනවා ඒක මේ බුදුුණයි කියලා නෑ විදින්නේ නෑ මේ ලෝකෙනේ ඉන්නේ කාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නීවාත්තනා නොච පරන්දහේ මං ඔබට එකක් කියන්නම් ඒ සැපට ඒ දුකට මේ මම නිසා මගේ දුකක් මගේ ආත්මේ කියා ගන්නත් එපා මේ දුක දුන්නේ අසවලා කියලා කියන්න යන්නත් එපා මම හෝ අනුන්ට මේ දුක හේතු කරන්න ගිය ගමන් ਉਹ ආත්මවාදියෙක් වෙනවා. කුසන්ති බස්සා උපදින් පටිච්ච උඹ හිත හදාගෙන තියෙනවා නම් ඒ ස්පර්ශය උඹ ස්පර්ශ කරන්නේ උඹේ රුචි කරචකම් අනුවයි. එන දේවල් අනුව නෙවෙයි. එනිසා හිත හදාගත්ත මනුස්සයාට සුඛයක් ආවත් දුකක් වශයෙන් දකින්න පුළුවන් දුකක් ආවත් සුඛයක් වශයෙන් බලන්න පුළුවන් සැප දුක දෙකම අවත් මැදිස්ත වශයෙන් බලන්න පුළුවන් මොකද යා කල්ැතෝ හිත පුහුණු කරලා තියෙන්නේ එහෙම නැති කෙනාට එන කෙනා අනුව මේ වෙනස් වීම නිසා ඒ මනුස්සයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාලනය කරන මැෂින් එකක් වගේ ඕන කෙනෙකුට යට කේන්ති ගසන්න පුළුවන් ඕන කෙනෙකුට රාගය ඇති කරන්න පුළුවන් ඕන කෙනෙක් යාමත් කරන්න පුළුවන් ඉතින් මේ මනුස්සයා මේ මදිවට ඒ රාගය ඇති කරවපු කෙනාට බයින මම ගොඩ වෙලා තියෙනවා නම් කියලා දෙනවා මේ කැකිලි රජුරගේ නඩු චීන්දු කැකිලි රජු නඩු චීන්දු කරන්නේ ඔක්කොම බාහිරයි අපි කැකිල්ලට එහා. කැකිල්ලටත් එහා. මොකද අපි කොච්චර අනාත්මවාදී කිව්වත් මොනවාරි වෙච්ච ගමන් අපි එක්ක මට පවර ගන්න නැත්නම් කාට හරි පවරනවා. මොකද අපිට කවුරු හරි දුක් ගන්න රාල කෙනෙක් ඕන එයාගේ මල්ලට තමයි දාන්නේ. බුදුරජාණන් කියනවා නේව අත්තනා නෝච පරන්දහේ මේක මේ හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක්. මේක මම කියා ගන්නත් එපා මේක අනුන් කියා ගන්නත් එපා. උඹ යමක් හොඳ නරක ගන්න උඹේ හැදියා ගන්නවා. උඹේ රුචර්ජකම් කරනවා. උඹේ පෞරුෂත්වය අනුව ඒ නිසා උඹ පුරුදු වෙන්න ඕනේ රාග හිතවිල්ලක් එනවනේ රාග හිතවිල්ල ඇති හැටියෙන් ළඟේ. යථාභූත ඥාන රසයෙන් බලන්න. ද්වේෂ හිතවිල්ලක් එනකොට ද්වේෂේ ඇති හැටියෙන් දකින්න. එතකොට උඹේ හිතේ වෙස් මොන මාරු වෙන්නේ ඒ පරිශීණයකට දාපු ඇමරිකානු භාවනා කරපු කෙනෙක් ඒ ෆන්ක්ෂනල් MRI මැෂින් එකට දාලා එයාට විවිධ තක්කු මුකුකම් කරලා බලලා තියෙනවා භාවනා නොකරව කෙනෙකුට එක පාරට හෙන සද්දයක් ඇහුණාමයි භාවනා කරපු කෙනෙකුට හෙන සද්දයක් ඇහෙනකොටයි මූණේ වෙනස් වෙන ලකුණු ඒ වගේම චිත්ත වේග කම්පන වෙන හැටි පැහැදිලි වෙනසක් තියනවලු භාවිත නැති මනස මනුස්සයාට හිත වේගෙන් කම්පණ වෙලා කම්පණ ගොඩක් වෙලා යනකම් සම්පූර්ණ හිත හිරිවට්ටනවා භාවනා කරපේකනගේ ලොකු කම්පනයක් එනවා හැබැයි ඒ ගාම ඉවරලා වැඩි දුර දිගේ යන්නේ නැහැ. එයා දන්නවා මේ හෙනයක් ගැව්වේ. මට වැදිලා නැහැ. මට පණ තියෙනවා. මැරිලා නැහැ. මට සිහිය තියෙනවා. අර මනුස්සයාට එන බය නිසාම ගොඩක් වෙලා යනකම් හිත හිරිවැටලා තියෙනවා. ඒ වගේම එක එක ඒ වගේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් කරන්ට් එකක් අල්ලගුවොත් ඒ එන කම්පන වේගවලදී ඒ නිවන් දැක නැත්නම් භාවනා කරපගෙනාටත් වේගය වදිනවා. ප්‍රශ්න නොබෝ වෙලාකින් එක පැන්සල කිල්ලීලා ඉරේසර් කාල්කෙන් මැකුවා වගේ. කළු ලෑලි චෝක් කෑල්ල කිලිලා මගන කෑල්ලෙන් මකලා දැම්මා වගේ යනවා පෘථග්ජනයාගේ පර්මනන්ට් පේන්ට් එකකින් ස්ථිර තින්තකින් ඇඳා වගේ හිටිනවා. එනිසා නිවන් දක්ව කෙනාට රාගෙ මත වෙනවා, ද්වේෂෙ මත වෙනවා, මෝහෙ මත වෙනවා. එනකොටම දන්නවා මේ ආවලා එන්නේ කියලා. ඒ දැනගත්ත ගමන් මෙයාගේ ඒ පිස මැරෙනවා. බොඳ වෙනවා. වඳ වෙනවා. යහ දෙන්නේ නැහැ. ඒ නිසා එයා දන්නවා මේ අනිත් එක්කනට ආව රාගේ එයා දිගට ගෙනියනවා. මටත් ආවා. ඒ තරමට මම දන්නවා මේක ගෙනිච්චොත් පාඩුයි. ඒක නිසා මොකක් හරි නිමිත්තකට හිත දාලා මේක මම ගාරවගන්න. ඒ තරමටම රාගයට නටන්න ඉඩ අරලා කොටු කරන්න ඕන සතියේ. ඒ වගේම නිදිමත එනකොටත් එයා දන්න මේ නිදිමත ඇවිල්ලා තියෙන හේතු ප්‍රත්‍ය මේලට ඇඟ වැක්කිරෙනවා ගැටෙනවා ඉති ඕක පිළිබඳව පශ්චාත්තාප වුණොත් ආය ව්‍යාපාදයක් ඇති කරන වෙන නීවරණයක් එනවා. සැක කරන්න ගත්තොත් තව නීවරණයක් දාගන්න. ඒක හොටු ගෑණි දිලා කැහි ගෑණි ගත්තා වගේ. අර ගෑණි මැදට මේ ගෑණියක් ගන්නවා. මේ නිදිමත නිදිමත නිවන් දැකපු සාරි මොග්ගල්ලාන සංසාරත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේකේ මුලැමැදාක බලන එකයි තියෙන්නේ. ඒතකොට සැක හිතේනවා. ඉතින් මේ සැක හිත ආවට පස්සේ මේක දිගේ පොහොර දාන්න යන්න එපා. ආහාර දෙන්න යන්න එපා මේ සැකයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. අනේ මේක විසඳ ගන්න කවුරක්වත් නැහැ නේ ඉක්මනට දුවන්න ඕනේ කියලා දිව්වොත් ඒක හරියට යකා ගහපු එකට දුවනකොට යකත් එක්ක තමයි දුවන්නේ. බුදුන් කියන යකා ගැහුවොත් නතර ලබලපන් කියලා. සක්මණේදී බයක් වුණා නම් නතර ලබලපන්. දුවන්න එපා දිව්වොත් යකා එළවන. ඒ කියනවා අලියෝ ඉන්න නිදල් එකක යන අලිරන් පන්තියක ඉඳදී අසාමාන්‍ය ගඳක් හෝ සද්දක් හෝ තර්ජනයක් ආව ගමන් අලිපන්ති කරන එක පාර නිස්සද්ද වෙනවා. නිස්සද්දලා මහායතාට ඉඩ දෙනවා හොඳේ උඩට දාලා ගඳෙන් සද්දෙන් ඔක්කොම බලන්න කොයි දිහාවෙන්ද අනතුරු එන්නේ කියලා. ඉතින් කැලේ රැලේ කට්ටිය සද්ද කෙරුවොත් ඌට අල්ලන්න බෑ සද්දේ. එතකොට අර පොඩි පැටවුන්න ගහලා උන් මැදට පොඩි පැටවුන තේරෙන්නේ උන් ඔය ගස් කලෝ කඩනවා දඟලනවා. රැළ මැදට අරගෙන එහෙම අලිපන්ති එහෙම ගල් වෙනවා. ගල් වුණාට පස්සේ තමයි මහායතා කියන්නේ දුවනවද ගහනවද කියලා. ඒ පණිවිඩ එනකම් බලන්න ඉන්නවා. ඇත්තුන්ගේ තියෙනවා එහෙම ස්වභාවික වරණයක්. අපේ මොකද්ද වෙන්නේ බෝම්බයක් ගහපු ගමන්? ඔක්කොමල දුවන්න හදනවා එතෙන්. ඒක මොකද වෙලා? ඉතින් පොලිසිය මොකද කරන්නේ? පොලිසිය කියනවා මෙතෙන්ද එන්න එපා. මොකද දක්ෂ මිනිහා කරන්නේ බෝම්බයක් ගහලා සෙනඟ ඇවිස්සනට පස්සේ දෙවෙනි බෝම්බේ ගහනවා. එතකොට ඔක්කොම ඉවරයි. නිසා කලබල වෙලාට පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියොත් බොරදී මහලු බාන්න නැතුව තමයි නිස්සද්ද වෙන්න පුළුවන් නම් එහෙම තුන් හතර දෙන්නේ නිස්සද්ද වෙනකොට ඒ කරන්න තියෙන විශාල අනතුර නැතිලා යනවා. ඒක තරුවචනසේ විතක්ක විතක්ක సంతාන සූත්‍රයේදී මතක් කරනවා. ඔබ බෝම්බයක් ගහලා තිනවා දුවනවා දැන්. ගයක් ගිනි අර ගන්නවා මේ දුවනවා. උඹට කල්පනා වෙනවනම් දැන් මේක වෙලා ඉවරයි. මොකටද මේ උඹ දුවන්නේ? එහෙම ඊට ඵලයන්කෝ. දුවන්න දුවන්න යනවා ආතපත නැති වෙනට. හිමීට යනකොට ඔබට තේරෙයි ඔය දැන් ගිය මිනිස්සු එනවනේ උතර පොඩ්ඩක් හිතපුවාමට දැනගත්තා. උඹ ගිහිල්ලා මොනව කරන්නේ ගිනි නිවන්නද? මොනව කරන්නේ කියලා. එතකොට උඹට හිතගෙන ඉන්න හිතේ කියලා කියනවා. එතකොට ඉන්නේ හිතගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්න හිතේ කියලා කියනවා. ඕන්න උද විවේකීව හිටපන්. එතකොට අර දිවිල්ල ඔක්කොම නැතර වෙලා තමයි හිමීට හාන්ත ඉරියව්වකටපත් වෙනවා. ඉතින් මේක වාහනයක තියෙන ෂොක් අබ්සෝබරේ වගේ. වාහනම වාහනයකම ෂොක් අබ්සෝබරක් තියෙන ට්‍රැක්ටර් එකේ විතරයි නැත්තේ. කලබලයක් කම්පනයක් ආපු ගමන් ඒකට ඒක උරාගෙන ෂොක් එක කම්පණය උරාගෙන මගේ ඉන්න දැන් ඉන්න දෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් අපිට මේ දෙන සතිය ෂොක් අබ්සෝබරයක් තමයි. අපිට වෙලා තියෙන්නේ කම්පනයක් වෙච්ච ගමන් අල්ලපු ගෙදෙට කියන්නේ. ගෙදර මිනිස්සු එනකන් ඉන්නවා ඒක කියන්නේ. ඉතින් වෙන්නේ මොකද එකයන් කාට එකය කණක පැතිරිලා අනවශ්‍ය දුකක් මේ ජනමාධ්‍යයෙන් කරන්නෙම වල්පල් කන කතා තීරම ඇදලා මිනිසුන්ගේ කන් වලට දාන. ලෝකේ රට රාජ්‍ය වල තියෙන අපරාධ සේරම මේ මිනිසුන්ගේ කන්ටගෙනක් දාපුවාම අපේ ඉන්න තකතිරු වහන්සේලාත් බත් කෑවේ නැතත් ටෙලිවිෂන් බලන්න ඕන. ඒකල නිදාගත්තාම නපුරු හිණ පේනවායි කියනවා. මොකද ලෝකේ තියෙන අපරාධ සේරම විනාඩි 5ට දෙනවනේ. ඒක නිසා බුදුට අපේ ලොකු සාන්ති ලේසනවා අසභ්‍ය ප්‍රවෘත්තිපත්‍ර අවසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගතියි. රේඩියෝ එකක් කවදාකවත් අහන්න එපා. ටෙලිවිෂන් එකක් කවදාකවත් බලන්න එපා. ඔය ජනමාදීන් නටවන්න දෙන්න එපා. ඌව නැති වුණාට අපි ජයට ජීවත් වෙනවා. ජනමාදී තියෙන එක ලෝකේ තියෙන කුණු කන්දල් ඔක්කොම ඔලුවට දාගෙන රෑ තීසිය දත් මිටි කනවා ගහ ගන්නවා පොර කනවා උදේ නැගිටිනකොටත් ඇඟට අමාරු. අපි මුළු රාත්‍රියේ අරගෙන ඉන්නවා අමාරු නෑ. මොකද ජනමාධ්‍ය නෑ. ඒ නිසා මේ කහාටවත් Tamange දුකක් හෝ අඩුපාඩුවක් හෝ ප්‍රතික්ෂේපයක් කියන්න එපා. ඒ හිත නිවිච්චාවයි. තව කෙනෙකුට කිව්වට සල්පටලාරි දෙවි කෙනෙක් නෑ මෙතන. දුකමයි තියෙන්නේ. අනුන්ට කියා පාන එක තමයි මම කියන්නේ සිංහලෙන් චරුචුරු කිය. යෝගාවචරය චරුචුරු ගන්න කෙනෙක් නම් ගොඩ යෑමක් නෑ. එනිසා සැක පහල කරන්න ඕක. සැක පහල වෙනවා. ඔක කාටවත් ඒ ගින්දර දෙන්න එපා. හනුමගේ වලිගිට ගිනිචිප්පට පස්සේ හනුම ගෙන්ගෙට ගිනිචිච්චියක් පැන්න. අපි හනුමට ආපන්. අපිට මොනවාරි වෙච්ච ගමන් කාට හරි කියනකම් හදිසි. මුදේ අපේ ලොකු සංසිලිය කියන අපිට හටගත් අධිකරණයක් ඇතුළට ගන්න එපා. ඇතුළට හටගත් අධිකරණයක් පිටතට දෙන්න එපා. මේක කැළපෙන්නේ නැහැ යෝගාවචරණ කියලා. ඒ නිසා දැක්කට මොකද භයානක වූ තාම සුන්දරයක් දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. හොඳ රසවත් වූ භයානක උපදයක් ඇහුනට බීරෙක් වගේ හිටපන්. උඹට හැම තියකටම දක්ෂකම් තිබුණට මැට් එක් වගේ, සිරිබිරිස් වගේ, මෝඩෙක් වගේ හිටපන්. උඹට කවුරු අසාධාරණ දඟලට තරු ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොන්දපන්නේ නැති කෙනෙක් වගේ හිටපන්. බැන්නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. බුදුරජාණන්ට ඇත්තු 16කී ශක්තිය තිබුණා. නාලගිරිය යතා බීලා ඉස්සරහට එනකොට ආනන්ද සාංශට හරි දුකයි. අනේ බුදුරජාණන්සේ වේලිච්ච කැකිරි ගෙඩියක් වගේ පොඩි කරලා දායි කියලා. තුන් සැරයක් ඉස්සරහට බුදුරජාණන්ක පොඩ්ඩක් පැත්තකට යන්න බය වෙන්න එපයි කියලා. ඉස්රායනෝට අතන කතා කරලා මේ උඹත් තතා මාත් තතා. ඔබ කරන වැඩෙන් අපායට යනවා. එච්චරයි. වෙන මොනක්වත් කිව්වේ නැහැ. ඇතාගේ ඩෝප් එකක් සඳිනවා දන ගැහුවා. බුදුරජාණන්සේට පුළුවන් දල දෙකෙන් අල්ල මල මුත්‍රා පිට වෙන්න අනින්න වුව. බුදුරජාණන්සේගේ අබේ මුද්‍රාව කියන්නේ මොකද්ද? අත් දෙකේ මුකුත් නැහැ කියලා පෙන්නනවා. අපේ ජේම්ස් බොන්ඩ්ලා මේ පැත්තේ පිස්තෝලයි මේ පැත්තේ පිස්තෝලයි වැඩ පෙන්නන්නේ ආයුධ පෙන්නලානේ. බුදුරජාණන්ගේ නබේ බුද්ධාට අද්දක වෙන්නගෙන මොකක්වත් මයි ළඟ නැහැ බය වෙන්න එපා. ඒ තරම් චිත්ත ශක්තියක් තියෙනවා. මේ ඔක්කොම ළඟ තියෙන චිත්ත ශක්තියක්. මනුස්සය හැම කෙනෙක් ගාව චිත්ත ශක්තියක් නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ සැකයක් ඇති වෙච්චාම බයක් ඇති වෙච්චාම අනේ කාගවත් ඇගේ ගානඹ කක්ක කෙරුවට කමන්නේ කක්ක ගාන්න දෙපා කාගවත්. වැසිකිළියට ගිහලා කක්ක කරපන්. අපි එවනේ කක්ක කරලා ගහගෙන අට්ටියකෙත් මූණේ ගන්න. අපි කියන එකට තමයි කිට්ටු අන්තියෝ කියන්නේ. නැහැද ඇය කියලා ඒකට ටික ගන්න. ඒ නිසා ධම්මානුපස්සනාට ගියාට පස්සේ දුකේ හෝ කෙලෙස්වලෝ අඩුවක් නෙවෙයි තියෙන්නේ. එනකොට එන දෙයට මුණ දෙනවා. මුණ දුන්නාට පස්සේ කෙලෙසේ තියෙන කෙලසන ගතිය නැති වෙලා යනවා. අපි දන්නවනම් අපේ මැන්ඩියේ ගෙදරල් වල ඉන්නක අහවල් එක හොරයි කියලා. එලවන්න ඕනේ නිකන් දැනගත්ත ගමන් මෙයා හොරයි කියලා ඌට ඊට පස්සේ හොරකම් කරන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ ලෙඩක් ආවට පස්සේ මේක තමයි මූල රෝග බීජය කියලා දන්නවනම් හරි සිම්පල්. ඒකට බේත හොයාගන්න එක හරි අමාරු නෑ. මේක සංකීර්ණ වුණොත් තමයි හොයන්න අමාරු. ඒ වගේ අපිට ඇති හැටිය දැක් ගන්න පුළුවන් නම් දෙවැන්නේකට කරන්න බෑ. ඒ කෙලෙසේ ආවට පස්සේ කරන්න බෑ. එnde ඉස්සලා කරන්න බෑ. අනුන්ගේ කෙලෙසේ කරන්න බෑ. ඒක නිසා බුදුසසුන අපිට උපකරණ කට්ටලේ දීලා තියෙනවා මේ එනේන වෙලාව මේකයි මේකයි කියලා අඳුරගන්න අවබෝධ කරගන්න පුළුවන් නම් තේරෙන්න පටන් අරගෙන අපේ මේ තියෙන කිසිම හැකියාවක් පාවිච්චි කරන්න තෝවි ඉඩම් නවුදුවක් ආවගමන් නීතිඥයෙක් කල්ලන්න යනවා. ලෙඩක් වෙච්ච ගමන් දොස්තර කෙනෙක් කල්ලන්න යනවා. වෙන ප්‍රශ්නයක් ආවම දේශපාලනච්චෙක් කල්ලන්න යනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් ආවම බැංකුවට ගිහලා ෂේප් වෙන්න හදනවා. ඔය එකකින්වත් ප්‍රශ්න උත්තර වෙන්නේ ඔක්කොම ඔය ඔක්කොම තියෙන මිනිස්සුયો තමන් ළඟ තියෙන මේ මනුස්ස ශක්තිය යොදවලා තමන් ප්‍රශ්නෙට උත්තර හේවෙ නැතුව නඩුකාරයා නීතිඥයා දෙන ප්‍රශ්නේ උත්තරේ අනිවාර්යම නීති මාර්ගයේ යන ක්‍රමයක්. නට්ටම් වෙන ක්‍රමයක්. Taman මේක ගැන හොයලා කල්පනා කරලා බැලුවොත් කලබල වෙන්නේ නැතුව දවස් දෙක බුදිය ගන්න ප්‍රශ්නෙත් එක්ක උත්තරේම ටික දවස් දෙක යනකොට. ඒ නිසා මේ එන ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව කොන්තරත් ක්‍රමයට එක එකනට දෙන්න ගත්තොත් තම තමන්ගේ තියෙන අර දීන භාවය, හීන භාවය වැඩෙනවා මිසක් අපේ මොලේ පුස්කාලා තියෙන පැති කවදාවත් වැඩ කරන්නේ නිසා ප්‍රශ්නයක් එන්නේ අපිට අලුත් විදිහට මේක දිහා හිතන්නයි. ඒකට කියන්නේ සෙල්ලක්කාර ක්‍රමය. රැඩිකල් වාදී ක්‍රමය. උන්නෝග තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පුරුදු තාලට හිතන්නේ විප්ලවීය තාලට හිතලා ප්‍රශ්නට උත්තරය ගන්නවා. කාය පරිලායන හිත දැවිලි තැවිලි එනවා. හිත ලීන භාවයටපත් වෙනවා. හිත නන්නත්තරනවා. ඒ වෙලාවේ පාසාදනීය නිමිත්තේ චිත්තම් පණිදහිදබ්බා. මේ සම්පූර්ණ නන්නත්තර විචේතර ප්‍රසාද ජනක හිතවිල්ල දීපන්. ප්‍රසාද ජනක අරමුණක් දීපන්. හිත කීකටු ගන්න කර කිව්වහම මේ කිසිම සාමාන්‍ය ජීවිතේ තර්කයට ගැලපෙන්නේ නැහැ. සම්පූර්ණ විප්ලවවාදී. සම්පූර්ණ සම්ප්‍රදාය විරෝධී. නමුත් දුසයි කැත්ත නැතුව කියන හොන්දටම ඇවිස්සිච්ච වෙලාවේ හිත කීකරු වෙන එක කර හිත දාලා කීකරු කරන ඊගා ප්‍රශ්නෙට මුණ දීපන්. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද පහසාදෙනේ නිමිත්ත කියලා. අටුවචාරින් වහන්සේලා කියන බුද්ධාංශුස් ටිකක් කරපන්. මෛත්‍රී කරපන්. මං කියනවා ඈත තියෙන කම්මල් වලන්න යන්න එපා. ළඟ තියෙන කැටකලක් දාලා බලන්න මේක ඇවිසිල්ල පොඩ්ඩක් නැතර කරගලා ටිකටම කරගෙන යන්න. කරගෙන ගියාට පස්සේ Tamanටම ක්‍රමසහවිතී එන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ධර්මයේ තියෙන මේ සජීවී ගතිය එහෙම නැත්නම් ධර්මයේ පිලුණු වෙන්නේ නැති ගතිය අනුන්ගෙන් ණයට ගන්න දෙයක් නැති ගතිය තේරෙන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි ණයට ගන්න බුදුහාමුදුරු කියනවා මගේ ಗುಣ සම්භාරයේ ණයට ගනි. අරගෙන ඒක ආයෝජනය කළා හරියට පස්සේ මට කියපන්. බුදුරජාණන් කියනවා මං කියන්නේ සද්ධාව පිටවන කරපන් පහුවෙලා යනකොට තේරෙයි. මේ සද්ධාව ඉස්සරහට ඕන වෙන්නේ නැහැ. මං කරපු සද්ධාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ආන්නේ විදිහට භාවනා වැඩෙනකොට මේ ස්වයං පෝෂණ ගතිය මේ ප්‍රශ්නයකට Taman තුලම උත්තර හොයන්න පුළුවන් ගතිය වැඩෙනවනම් ඒක සතිය කියලා කියන්නේ ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ. ආනේ සම්පජඤ්ඤ වැඩි වීම හරහා තමයි අපිට තේරෙන්නේ මේ සතිය වැඩිීමේ ආනිසංස. ඒකයි මම මුලින් මතක් කරේ මේ වගේ දෙයකට අපිට පළවෙනි ධර්ම දේශනාවේදී මේ වගේ ගැඹුරකට යන්න බෑ. ක්‍රමයෙන් තමයි යන්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ධර්ම දේශනා අනුපිළිවෙලට සතිය සමාධියත් වඩා ගත්තා නම් මේකේ ගැඹුරක් පේනවා. නමුත් පටන් ගන්නකොට මේක දුන්නා ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් ඒ අනුපිළිවෙලට ගියේ නැති කෙනෙකුට තාමත් මේක තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් නෑ. මේක සුත්තමේ වශයෙන් හෝ දැනගෙන දතයුත්තක් වශයෙන් ධාරණය කරගත යුත්තක් වශයෙන් කරගෙන ගියොත් ඉස්සරහට ඕ දවසක මේ භාවනාවේ අපි හිර වෙන තැන්වලදී අපිට තේරෙයි අපි ඔලොමොට්ටල පරණ ක්‍රමවලට මේක විසඳන්න බෑ. නව ක්‍රමවලට සම්ප්‍රදානක විරෝධී ක්‍රමවලට විප්ලවවාදී ක්‍රමවලට යෝනිසමංස්කාරණය විශ්නාන්න පුළුවන් ඒ ඥාණය ඒ පින ඒ ප්‍රභවය ඒකාන්තෙම සම කෙනෙක් තුළම සමානව තියෙනවා. අනේ විශ්වාසයේ ධෛර්යයේ පිණිස මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන රත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.